තියෙන කොටස් නිමාවක් දකින්න තැනට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ටිකෙන් ටික අඳුනාගත්ත මේ පීති චෛතසිකය දැන් බොජ්ජංග මට්ටමටපත් වෙන හැටි එයා දියුණු පවුණුපත් තත්ත්වයටපත් වෙන හැටි අද මේ ඉදිරිපත් කරපු පාඩයෙන් සඳහන් වෙනවා. ඒක උපවාන ස්වාමීන් වහන්සේගේ පිළිතුරු පාඩයක්. පීති සම්බොජ්ජංගංකෝ ආවුසෝ භික්ඛු ආරබමානෝ පජානාති. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට එහෙයි කියන උත්තරය ඉස්සලා දීලා. ඒ කියන්නේ ප්‍රීති චෛතසිකය යෝනිසමනසිකාරයෙන් පීති සම්බොජ්ජංගයක් බවට පත් වෙනකොට Tamanට මේක වැටහෙනවද ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කටට උත්තරයක් දීලා අහන ප්‍රශ්නේදී එහෙමයි ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට මේ ප්‍රීති චෛතසිකය යෝනිසෝමනසිකාරයෙන් තනවා වඩාගෙන ඒක බොජ්ජංග මට්ටමට යනකොට වටේනවා. ඒක නාට වැටහෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් පච්චත්තං වේදිතබ්බෝ කියන විදිහට වැටහෙනවා කියලා ඒකට සාධක ටිකක් එහෙම නැත්නම් ඊට වඩා ඕජාව එකතු කරනවා පීචි සම්බොජ්ජංගං කෝ ආවුසෝ බික්කු ආර්ය ආරබමානෝ පජානාති එවත්නි සාරිපුත්‍රයනි මේ ප්‍රීති සම්බොජ්ජංගය යම් කිසි කෙනෙක් නැත්නම් ප්‍රීතිය බොජ්ජංග මට්ටමට දියුණු පවුණු වෙනකොට බොජ්ජංග මට්ටමට උසස් තත්ත්වයටපත් වෙනකොට ඒ භික්ෂුවට වැටහෙනවා සුසා සුවිමුත්තං මේ චිත්තං නැත්නම් චිත්තං මේ සුවිමුත්තං කියලා. තමගේ හිත විශේෂයෙන්ම පීතික්කම කෙලස් පරිඋත් ทาน කෙලස් කියන මට්ටමේ සූද්ධ භාවයටපත් වුණා නැත්නම් චිත්ත භාවනාවේ යම් මට්ටමකට නොසැලෙන මට්ටමකට මගේ හිතපත් වුණා කියලා තමන්ට තේරෙනවා. ඉතින් මේ චිත්නම් මේ සුවිමුත්තම් කියලා කියන්නේ මේ සංසාරේ හරියට හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ තිබිච්ච මේ හිත බොන වතුර ලිඳක් බවටපත් වුණා වාගේ සුද්ධ වුණා. ඒක හිතන්නවත් බෑ. හත් අවුරුද්දක් කුණු වෙච්ච අසුචි වලක් ඒක පිරිසිදු කරලා නැවත පිවිතුරු ජලයක් බවටපත් කර ගන්න පුළුවන් වෙයි කියලා පෘථග්ජනය හිතන්නේවත් නැහැ. එයා දන්නවා ඒකේ තරම්ම කුණු වෙලා තියෙන්නේ අර පස්වල කාගෙන ගිහිල්ලා අසුචි කුණු වෙලා ඉතින් මේ කවදාහක්වත් ආයේ මේ පිරිසිදු වතුරක් බවට පිරිසිදු වතුරවලක් බවට ලිඳක් කුල්පතක් බවට පත් කරන්න බෑ. ඉතින් ඒ නිසා පෘ탁ජනයා නිටතර මින්නේ Taman ගැන ද්වේෂ කරමින් අනේ මං වගේ කාලකන්ණියෙක් මෙච්චරම ඇතින් පව් සිද්ධ වෙනවා කියලා කරන හරියක් කරන්නෙත් පව් කියලා බුද්ධුම වෙහෙසක ජීවත් වෙන්නේ. යාට ඉස්පාසුවක් පේන තෙක් අහලක හවුහරණක් සහන් එලියක් පෙරනිමිත්තක් නැහැ. ඉතින් යම් දවසක එහෙව් අසරණව අනාථව බුදු සරණක් නැතුව ගත කරන මේ පෘ탁ජනයට මේ සති මාත්‍රාව කියන එක ඇහුණාට පස්සේ එයාට තේරුණා නම් මමත් පිංකම් කරලා තිනවා. ඒ කරන ලද වැඩවලදී ආධ්‍යාත්මික වැඩවලදී මේ සතිය මේ විදිහට ඉස්සර කරගෙන තිබුණේ නැහැ. ඉතින් අනිත් පිංකම් වල ආනිසංශයක් විදිහට මට දැන් මේ සතිය කියන නම කනට වැටුණා. සති මාත්‍රාව මම මේක උත්සාහ කළා බලන්න ඕනේ. මට මේකට එන්න පුළුවන් දික බලන්න ඕන කියලා. එක චිත්තක්ෂණයක ඕ සති මාත්‍රාවට හිතපත් වුණා නම් ඒ කෙනාට තේරෙනවා මේ සතිය කියන එක ලං කරගත හැක්කක් කියලා. නැත්තම් ජීවිතයකට කිට්ටු කරගත හැක්කක් කියලා මේ තාම නිවනක්වත් සුවිමුත් චිත්තංවත් මොකක්වත් නෙවෙයි. අන්න එවැනි සතියකට කියනවා සති මාත්‍රාව කියලා. එහෙම නැත්නම් ලේසියක්. සතිය යන්තම් ලේසියකට එනවා. ඊට පස්සේ යාට සත්පුරුෂ ආශ්‍රය ලැබුණොත් සද්ධර්ම ශ්‍රවණය වුණොත් ප්‍රතිરૂපදේශේ වාසය ලැබුණොත් ඒ ඉන්න කට්ටිය පොඩ්ඩක් උනන්දු කරලා කියනවා අනේ ඔයාට නම් ඔකවත් තීරලා තියෙනවා අපිට නම් එහෙම එකක්වත් නැහැ පුළුවන් කෙනා අනේ යන්කෝ ඉස්සරහට මේ සතිය වඩන්නකෝ කියලා මේ අනිකුත් নানা ප්‍රකාර කණපින්දන් අස්සේ කංකරච්චල් අස්සේ එක්කෙනෙක් දෙන්නේ කරි මේ සතිය ඉස්සරහට තල්ලු කරනවා. එතකොට එයා සතිය ටික ටික අඛණ්ඩ සතියක් බවට චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන සතියක් බවට ආස්වාද ප්‍රසවාද රලි පහක් හයක් පවත්වන සතියක් බවට වම දකුණ හතයි හතයි කියලා සක්මන් කරන්න පුළුවන් සතියක් බවට මේක වර්ධනය වෙනකොට ඒ මහසීසියාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා එක චිත්තක්ෂණයක් සතිය ඇති වුණාට මේක අනෙකුත් කෙලසිච්ච චිත්තක්ෂණ වලින් වෙන්කොට දැනගැනීමේ ශක්තියක් ඇතිකරන ඒ චිත්තක්ෂණයේ සතියට හැකියාවක් නැහැ. ඒ ඒ සති චිත්තක්ෂණය අර කෙලසිච්ච චිත්තක්ෂණ අතර සැඟවි ගන්න. Tamanට මේ ඇතිවෙච්ච දේ වෙනසක් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් මේ ඇති උනේ මේ සතිය තියෙන එක තේරුම් ගන්නවත් ඒ සාමාන්‍ය අටුවාචාර්යින් වහන්සේලා පෙන්නන චිත්ත වීදියක් දිගේ බලනකොට සති චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඒකට කියන්න තියෙන කාලේ අඩුම ඒකකේ කියලා අඩු ගන්න චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕනේ කියලා ඒ අටුවා නියමයකට අනුව චිත්ත වීදි නියමයකට අනුව මහසිසියාඩෝ ස්වාමීන් සඳහන් කරනවා භවංග චලන භවංග උපච්ඡේදන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන චිත්තක්ෂණ ගියාට පස්සේ තමයි ස්ථාපිත කරගන්නේ හා මේ නම් දැන් සතිය තමයි මෙතෙක් දැකපු සද්ධාව නෙවෙයි මේ මෙතෙක් කරපු වීර්ය නෙවෙයි මේ මේක සමාධිය නෙවෙයි මේක ප්‍රඥාව නෙවෙයි මේක මේක තමයි සතිය කියන්නේ කියලා මෙයාට අර සති මාත්‍රාවේ නොයට හිච්ච ගැම්මක් ජවයක් වැඩෙනකොට මේක වෙන්න ඇති සතිය කියලා නිකම් බහතෝරන බබෙක් වගේ මේ සතිය වැටෙන්න පටන් ගන්නවා. ඒත් දහසකුත් එකක් සැකමැද. ඉතින් මෙයා මේකටම උර දීලා ලය දීලා නිතිපතා භාවනා කළා සක්කච්ඡකාරීව භාවනා කළා සාතච්ඡකාරීව භාවනා කළා සප්පායකාරීව භාවනා කළා මේක දිගින් දිගට පවත්තන්න යන්න යන්න ඒකම ස්ථාපිත වෙන ගතියක් තියෙනවා. මේක තමයි මේ මෙතෙක් අපි දන්නේ නැතුව හිටපු සතිය. මේක තමයි මේ වැඩෙන්නේ කියලා ඒ සතියේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන කියලානේ සාමාන්‍යයෙන් අටුවා විස්තර කරන්නේ ඕනම චෛතසිකයක් අනික් ඒවායේ වෙන් කරලා ඒ ඒ ක්‍රමයට. ඉතින් මේක සතියේ ලක්ෂණේ වශයෙන් පෙන්වන්නේ අටුවා යුගයේදී අපිලාපන ලක්ෂණ. අරමුණ මත ලෙස යන ගතියක් නෙවෙයි තියෙන්නේ ලුහුටන ගතියක් නෙවෙයි අරමුණට කාගෙන කිඳා බහින ගතියක්. ඒක හරියට තේතපස් පොලොවකට හෙල්ලකින් දමලන්න වගේ කියලා කියනවා. එහෙම නැත්නම් තැම්බිච්ච අලකැලකට ගැරප්පුවෙන් අනපුවාම ගැරප්පුව දැවටෙන මට්ටමට බහිනවනේ. ආන් මේ වගේ සතියක් වෙනවා. එතකොට තේරෙනවා මේ දැකපු අරමුණ මේ දවටගත්ත අරමුණ විතක්කයට නංවගත් අරමුණ විස්තර කිරීමේ හැකියාවක් එනවා. මට මේ අරමුණේ උනේ ආස්වාසයයි ආස්වාසය මෙහෙමයි. ඊට පස්සේ දැන් අරමුණේ ප්‍රස්වාසයයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා ඒක වෙන්කොට දැනගන්න පුළුවන් ගතියක්. ඒක නැත්තම් පරිච්ඡින්න ඥානයක් එන්න පටන් ගන්නවා. එතකොට අපිලාපන ලක්ෂණ අසම්මෝස රස ඒක මේ ආස්වාසයේ විස්තර වම දකුණ විස්තරත් එක පටල වෙන්නේ නැහැ. ප්‍රස්වාසයේ විස්තරත් එක පටල වෙන්නේ නැහැ. ඇහෙන සද්ද විස්තරත් එක පටල වෙන්නේ නැහැ. මේක හරියට තෙලෙන් වතුර වෙන් කරා වගේ මේක තමයි මේ ආස්වාසේ ලකුණු ටික කියලා අස්පනා අපිට Tamanට තේරෙන්න පටන් ගන්නවා. නිකන් කැඳේ ගල බේරුවා වගේ කියලා අපි සිංහලෙන් කියන්නේ ආන්නේ වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ සතිය කිඳා බහින ලකුණ. එතකොට අසම්මෝස රසයක්. එතකොට සැකයක් නැහැ මේ ආස්වාසේ කෙලවරද ප්‍රස්වාසේ මුලද කියලා සැකයක් එන්නේ නැහැ. මේ ප්‍රස්වාසයේ කෙලවරද ආස්වාසයේ මුලද කියලා සැකයක් නැහැ හොඳට තෙලෙන් වතුර වෙන්ුණා වගේ තමන් අභිමුඛ කරගත්ත මූණට මුණ දාගත්ත මුලිච්ච වෙච්ච ආපాతගත වෙච්ච අරමුණ විස්තර කිරීමේ හැකියාවක් තියෙන වගේම කලවම් වෙන්නේ නැති ගතියක් තියෙනවා. වෙන් කරලා අල්ල ගන්න පුළුවන්. ආන්නේ මෙන්නකොට තමයි තේරෙනවා මේක නම් කවදාකවත් දෑවැද්දට බබාට දෙන්න බෑ. මේක කවදාකවත් සුපර් මාකට් එකකින් ගන්න හරි හොරකම් කරලා හරි ගන්න බෑ. මේක ඉතින් කරලම අහපුරුද්දෙන් දකපුරුද්දෙන් කලපුරුද්දෙන්ම ගන්න ඕනේ කියලා මේ සතියට ආසන්න කාරණාව කලින් කලින් කරපු වරද්දාගත්ත සතියමයි කියලා තේන. ඕනෝක තමයි පච්චත්තං වේදි තබ්බෝ කියලා කියන්නේ. මේ බුදු ආහඳුරන්ගෙන් අපිට හම්බෙන දෑවැද්දක් නෙවෙයි මේක. පොත්තුලින් ගත්ත කටපාඩම් කරගත්ත සමීකරණයක් ගාතපදයක් නෙවෙයි මේක. වැඳලා යදලා බුදලා ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි මේක. කරබැලීමේ එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් ඔන්න ජීවිතේ මල් මාලයකට මල් ලැබුණේනා වගේ ආධ්‍යාත්මේ ගොඩ නැගීමක් එන්න පටන් ගන්නවා එක දවසට එක චිත්තක්ෂණයක් පරියංකයකට එක ආස්වාද ප්‍රසවාසයක් සක්මනේදී එක වමක් දකුණක් ඊට පස්සේ දෙක තුනක් හතරක් පහක් යන්න යන්න අර අරමුණට கிඳා බහින ගතිය අරමුණේ රස විඳින ගතිය ස්පර්ශ කරන ගතිය ඕජාව ගන්න ගතිය ඒක රස බලන ගතිය යෝගාවචරයට එන්න පටන් ගන්න. එතකොට දන්නවා දැන් ඉතින් පැටලෙන දෙයක් නෑ මේකමයි. ඒකට මුහුණ දීලා ඉන්නේ. මේකට හේතුව මේ ඊයේ කරපු සතිය තමයි. ඊයේ කමට අංශුද්ධ කරපු එක තමයි කියලා ඉතින් මේක දිගින් දිගට යනවා. ඉතින් මේ විදිහට යනකොට ඒ ඒ සතියේ ඒ වර්ධනය වෙනකොට එක අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතිය කියලා කියන්නේ නන්නත්තර අරමුණ වල තියෙන කාමච්ඡන්දේ ඒසා ප්‍රදේශයක් අයින් වෙලා. එක අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් කියලා කියන්නේ නන්නත්තර වෙන විවිධ රස අරමුණු දිගේ යන පුවක්කිට ගලේ වගේ විසිරී යන ගතිය වෙනුවට හිත ඒකෝදි භාවය ඒකාග්‍ර භාවයේ චිත්තක්ෂණ චිත්තක්ෂණ ගන්නට එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ එක අරමුණක දිගින් දිගටම සතිය පැවැත්ීමේ ගතිය මේ සුවිමුත්ත ගතියට පොහොර දෙන අතර එහෙම නැත්නම් ආහාර දෙන අතර එයා ඒ හැම චිත්තක්ෂණයකම කාමච්ඡන්දයට ආහාර කපා හරිනවා කාමච්ඡන්දයට පොහොර කපා හරිනවා ඉතින් යෝගාවචරයා උත්සාහ කරන්න හදන්නේ මේ පවුදුරු කිරීමේ අදහසක් එහෙම මේ මට සද්ද නැහැ වේදන නොවේවා හිතවිලි පහළ නොවේවා, කරදර දුක් නොවේවා කියලා. ඉතින් ඒක කෙරෙන්නේ නැහැ. ඒක නෙවෙයි කරන්න ඕනේ චිත් තමන්ගේ හිත පුළුවන් තරම් අර සති මාත්‍රාවට නම් වල සතියේ දිගේ යනකොට ඒකෙන් ලැබෙන කෘත්‍ය තමයි ඉදන් නිසායි දම් පජාත සතිය නිසා මූල කර්මත්තානේ අසුර වැඩිවීම නිසා හිතට වැදදෙන හිතට වැද ගන්න උත්සාහ කරන නිතරම කරදර කරලා ඇතුළට එන්න හදන මේ නීවරණ වලට වැද ගැනීමේ හැකියාව නැති ඒක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. යෝගාචර තාම කනපින්දම් ගහන්නේ අයියෝ මෙච්චර භාවනා කරා සද්ද කරදර එනවනේ. මෙච්චර කරදර කරත් මේ මේ වේදන එනවනේ. මෙච්චර කරදරත් මගේ හිත තාම හිතවිලි එනවනේ කියනවා මිස ඒ වේදනා සද්ද හිතවිලිමද මට දැන් අඩු ගාණ ආනාපාන එකක් දෙකක් කරන්න පුළුවන් නේ. අඩු ගාණ පියවරක් දෙකක් කරන්න පුළුවන් නේ කියන මේ සාධනීය පැත්ත හැකි සංඥාව එන්නේ නැත්තේ මේ යෝගාවචර හිත තාම පෘ탁ජනයි. හොඳ දේ හොඳ වතෙන් අඳුර ගන්න දන්නේ නැහැ. ඊට සාපේක්ෂව විශාල වශයෙන් තියෙන කෙලෙස් නීවරණ. ඒ නිසා එයා කතා කරනකොට කතා කරන ගොඩක් නීවරණ ගැන වැරදිච්ච ගෑන් වැරදිච්ච තැන් කතා කරනවා. නමුත් මේ මනුස්සයා දිගට භවනා කරනවා නම් එnde end end end මේ ආරම්මණයේ හිත පවතින තාක්කල් සතියේ හිත පවතින තාක්කල් හිත සුවිමුත්ත බව නීවරණයෙන් තොර බව යෝගාවචරයට ඇහෙන්න සලස්සන්න ඕන. යෝගාවචරයට ඒත්තු ගන්නන්න ඕනේ ණය ක්‍රමයට ආකාර පරිවිතක්කේට ඒ සතියේ ඉන්න ආස්වාස් ප්‍රස්වාස බලන වෙලාවේදී ආස්වාසයේ කෙරේ තණ්හාවක් ඇති වෙනවද කියලා බලන්න. මේ දකින්න අස්පනා අපිට පේන ආස්වාසයට මෝහයක් ද්වේෂයක් ඇති වෙනවද කියලා බලන්න. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දිගේ යනකම් ඔය ප්‍රධානම කෙලෙස් මුල මුල් තුන තණ්හාවවත් ද්වේෂේවත් මෝහේවත් නැහැ. ඒකට බහුසුත භාවයේ ඕන එක දැනගන්න. අසුවිරු ඥාන අවශ්‍යයි ඒක දැනගන්න. දැනගත්තේ නැත්නම් මේක අගේ කරන්නේ නැහැ. එයාට තියෙන උහුලම් දිහා බලන්න ඇති වැඩේ මොකද්ද? මේට වැඩිය නරකද මල් වට්ටියක් අරගෙන බෝධින්නාන්ත වගේ වටේ වටේ වටේ වටේ යනවනම් හොඳ නැද්ද? එහෙම නැත්නම් දාන හැන්දක් බෙදනවනම් හොඳ නැද්ද? මේ ආදී ක්‍රමයට මේ යෝගාවචරගේ හිතය තරන් දෙනවා හෙට්ටු කරනවා මේ නිකාම නිකන් අරමුණක ඉන්නවට වැඩිය අර වගේ දෙයක් හොඳ නැද්ද කියලා. නමුත් බහුසුත ඥාන ඇති කෙනාට අසුවිරු ඥාන ඇති කෙනාට ඒත්තු ගන්නන්න පුළුවන් මෙතන සියලු පාපයන් නොකරන බව තියෙනවා. මෙතන කිසිම ඔය ඇවිදිනකොට බලුණට්ටියක් අරගෙන නරක නෑ. මේ මස් වට්ටියක් කරගෙන නැන්දට රෙඩි හොඳයි මල් වට්ටියක් කරගෙන නැවිදින එක ඒක හරි. නමුත් එතෙන්ට ගියාට පස්සේ හිතට එන්න පුළුවන් රාග ద్వේෂ මෝහ ඉඩ තියෙන දෙයක්වත් මෙතන නැහැ. නිසා මෙතන පිරිසිදුයි. ඒක තේරෙන්නේම නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් දෝෂයකට දාන්න බෑ. එහෙනම් ඒක බුදුහාමරංග යුතුයකමක් වෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගන්න තේරුම් අරගන්න මෙයාට තේරෙනවා මේ ටික මට يعني සතියෙන් ඉන්න ටික අරමුණට මුණ දාලා ඉන්න ටික අප්‍රමාදව ඉන්න ටික සුවිමුත්තයි. හැබැයි හිත කොයි වෙලාවෙ පිටපණේ දන්න පැදුරටත් නොකිය පයින්. පැන්නපු ගමන් අර යෝගාවචරයගේ තියෙන පුහුදුන් ගතියට හිත පිට ගියා කියලා පශ්චාත්තාපය. මේකට තමයි කෙලස් කියන්නේ. හිත පිට යෑම වැරද්දක් නෙමෙයි. හිත පිට යන එක මේ කඩප්පුලි නුකෑමනා දහපදුරා පට්ටවඳුර හිතේ හැටි. මේකට පශ්චාත්තාප වෙන්නේ මේ මගේ මේ මගේ හිත කියලා. මේ පිට යෑම මගේ කියලා. මේ පිට යෑම මගේ ආත්මය කියාගෙන තමයි පශ්චාත්තාප. එතකොට තමයි නිවර්ණ වැදගත්. ඉතින් දවසක් එයිද හිතන්න පුළුවන්ද දැන් ඉන්නේ අරමුණේ දැන් ඉන්නේ අරමුණේ නෙවෙයි කියලා දැනගැනීමේ සතිය ඇවිල්ලා දැන් අරමුණේ හිටියත් පිට අරමුණට ගියත් මම දැන් බව දන්නවනේ. අරමුණේ ඉනකොට දන්නව අරමුණේ ඉන්නවයි කියලා. දැන් සද්දෙකට ගියාට පස්සේ සද්දේ ඉන්න බව දන්නවනම් වේදනාවක් ඉන්නවනම් වේදනාවේ ඉන්න බව දන්නවනම් හිතවිල්ලකට හිත කියලා හිතවිල්ලෙන් බව දන්නවනම් ඒ ලාභේ ගන්න බැරි මේ පශ්චාත්තාපේ නිසානේ. හිත දෙස් දෙන නිසානේ. ඒක නිසා මේ සතියට අඬු කඩන්න යන්න එපා. අරමුණේ ඉනකොට හොඳයි. අරමුණෙන් පිට ගියත් පිට ගිහිල්ලත් දැනගන්න පුළුවන් නම් හොඳයි කියන්නේ කරගන්න. මේක නම් විකුණන්න පුළුවන් බඩුවක් නෙමෙයි. යෝගාවචරය ඉල්ලන්නෙම අරමුණේම ඉන්න ඕන. මොනම විදිහකින්වත් පිට ගියොත් හොඳයි කියන තියා වහකණ්ඩ හිතෙනවා. හිතන රක් කරගන්න. ඉතින් මේකට ධම්මවිචේ සම්පෝඥංගේ කිට්ටු කරන්න වෙනවා අරමුණේ ඉන්නකොට හොඳයි. අරුණේ පිට ගියත් හිත නරක කරගන්න නැත්නම් හොඳයි. බබා බය වෙන්න එපා. තාම අරසාවෙ ඉන්නේ කියලා මේ සතියේ පොඩ්ඩක් උඩ ගෙඩි දෙන්න. මේ සතියේ පොඩ්ඩක් ඉනිමම් බැඳලා දෙන්න. සූදානම් වෙන්න මොන තරම් රැඩිකල් වාදී අදහසක් මොන වගේ විප්ලවීය සංකල්පයක් මොන විදිහේ උපාය මානසිකාරයක් මොන විදිහේ පත මානසිකාරයක් ඕනද කියන එකයි මේ සතිය ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇත්තටම සම්මා සංකප්පේ මේ කතා කරන්නේ. යහ කල්පනාව දුන්නට පස්සේ හිත පිට ගියාට දන්නවනම් කලබල වෙන්න එපා. කලබල වුණොත් හිත ආපහු අරමුණට ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. කලබල නොවි පිට ගියා කියලා දැනගත්තට පස්සේ දැන් බබා තොටිල්ලෙන් පැන්නා. කලබලව ගෑ ගහන්න නැතුව බබා ගෙනලා ආයෙ තොටිල්ලේ තියෙන එකනේ කරන්න ඕනේ. මොකද එළියට පයින් එක බබාගේ දිනුවන්නේ. තොටිලි පුදියා ඉන්න බබා නම් බුබ්බඩයා බම්මනේ ඌ නැගිටින්නේ කවදාකවත් ඒ අන්තභාගකාරේ හැදෙන බබා ඉන්නේ ඌ තොටිල්ලෙන් පයින්නෝ පැන්නට පස්සේ ඌ ගිහිල්ලා ගිනි ලිපිනි ලිපටත් අත දාන උණුතර කරහරත් අත දාන කුරුමිනේ කමනෝ කන එටිපන්ද බන්දක්කෝ කටේ දාගන්න ඉතින් අම්මට හරි කරදර හැබැයි බබා තොටිල්ලෙම ඉන්නවනම් හැදෙන බබෙක් නෙමෙයි ආයෙත් ගිහිල්ලා තොටිල්ලේ තියලා ඒ වගේ මෙතනදී මේ ධම්ම විචේ යොදලා මේ වීරියට පොඩ්ඩක් උදව් කරලා පිට ගියාට කලබල වෙන්න එපා. උඹ ආපහු ගෙනල්ලා තියාගන්න බලපන්. මෙහෙම කරනකොට ආපහු ගිහිල්ලා බලනකොට මේ මූල කර්මස්ථානේ කලබල වෙලා නැත්තම් හිත ඇවිසිලා නැත්තම් ඉතින් බුරුම ස්වාමීන් වහන්සේලා අස්සන වීජ ගණිතමය සමීකරණයක් ඉදිරිපත් කරනවා. ඒ කියන කලබලයට ඉස්සෙල්ලා සතිය නම් ඒ කලබලයට පස්සෙත් හතිය නම් මේ කලබලෙන් හිත කෙලෙසිලා නෑ සුවිමුත්තං හිත පිරිසිදුවේ තියෙන්නේ මේකෙන් තමයි සතිය වැඩෙන්නේ මේක තමයි විවිධාංගීකරණය කියන්නේ මේක තමයි අතුයිච විහිදලා ගහක් වැවෙනවා කියන්නේ ඕක කුල්ලෙන් වහලා මුල්ල තද කරලා තියන්න එපා එහෙම සතියක් නෙවෙයි එහෙම සතියක් තියෙනවා සමත භාවනාවේ මේක විපස්සනා මේක විපස්සනාදී කොහේ පිටපැන්නත් පිටපන්න බව දැනගෙන තමන් ආයෙ ගෙනල්ලා මූල කර්මස්ථානයේ තියෙන කියලා බලනවා යනකොට තිබුණ විදිහට මූල කර්මස්ථානය තැම්පත් වෙලා තියෙනවද ඒ වගේම හිත තැම්පත් නම් තමන්ට තේරෙන්න පටන් ගන්නවා මේ පිට ගිය පමණින් පශ්චාත්තාප නොවුනොත් ඇවිල්ලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා හිත අන්දමන්ද නැති නිසා යනකොට දාලා ගිය තැනමද මේ ආස්වාද ප්‍රසාසිතයේදී ඒ නිසා ආස්වාද ප්‍රසවාසයෙන් හිත පිට යන බව තේරෙනවනම් ආස්වාද ප්‍රසවාසයේ හිත පිට පනින්න නැමියාවක් තියෙනවනම් ආභෝග කරන්න කියනවා. අරමුණ ආභෝග කරන්න දැන් පිට යන්න හැදෙන යනකොට මොන හරස් කඩේද තිබ්බේ. ආයෙත් ඇවිල්ලා බලනවා ඒ හරස් කඩේම තියෙනවනම් ආ කෙලසිලා නැහැ. එතකොට ලෝකාවතරට මහා පුදුම පන්නරයක් මහා පුදුම ශිල්පීය ඥානයක් පුදුම නිර්මාණශීලීත්වයක් පුදුම ක්‍රමසහ විදි අහුවෙන්න පටන් ගන්නවා ලුණු මිරිස් කන මොලයක් තියෙන යෝගාවචරයට පිටපැන්නට කමන්නේ මම ඇවිල්ලා බලනකොට අරමුණ හැලහැප්පිලා නැත්තම් හරි ඉතින් ඒකට බුදුහාමුදුරෝ දෙන බොහොම ලස්සන සුන්දර සරල නිදර්ශනයක් මතු කරලා දුන්නොත් මේ කැටකිරිලි තමන්ගේ පැටිය පැටවවවන වෙලාවේදී එයාට හතර දිනක් විතර පැටව මහ විශාල කටක් අරගෙන ඉන්නවා එනකම්ම බඩ බඩ ඉල්ලගෙන මේ කන්න දීපන් මේ කන්න දීපන් කියන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ රැකගෙන මෙතන ඉන්න බෑ යාට. එයා නිතරම ඈතට ගිහිල්ලා කුරුබිනියෙක් පණුවෙක් මොකෙක් හරි වාගෙන එනවා. ඉතින් ගිහිල්ලා යනකොට එයා ආභෝග කරලාලු යන්නේ කූඩුව. ළඟ අත්තක ඉඳලා කූඩුව දිහා බලලා. ආපහු ගෙදරක් කරන ඇවිල්ලා ආරාත්‍ය උදේ ඉඳලා බලනවලු කූඩුව ඒ තාලෙටම තිබුණොත් කුරුල්ලොත් පැටවුත් කෑ ගහනවා ළඟට ගිහලා කන්න දෙනවා. යම් හේයකින් කූඩු ඇවිස්සලා නම් ආයේ කැටගරිලි දරුව ගැන අපේක්ෂාවක් නැතිලු. එයා දන්න මොකෙක් හරි ඇවිල්ලා කූඩුවත් කරලා සතුත් කාලා ගිහිල්ලා. එයා ඒක දන්නේ අනකොට බලලා යන හින්දා. පිටියන්න නැතුව බෑනේ. පැටවුන්ට කන්න දෙන්න යන්න නැතුව බෑ. යනකොට බලලා යනවා කූඩුව. එනකොට කූඩුව ඒ තාලෙටම තියෙනවනම් අර කැමටික් ගෙනලා සතාට කන්න දෙනකොට අර ආභෝග කරලා ගිය ගතිය නිසා කිරිල්ලිට අනතුරක් නැහැ. එහෙම නැතුව කූඩු ඇවිසිලා නම් එයා ආයේ කූඩුවට යන්නේ දන්නව එතන පූසෙක් හරි ගැරන්ඩියක් හරි ඉන්නවා මම ගියොත් මාත් කනවායි කියලා. අනිත් වගේ යෝගාවචරයාගේ හිත ආපහු එන වෙලාවේදී යනකොට තිබුණු ලක්ෂණ ටික තියෙනවද කියලා දකින්න නා ආස්වාද ප්‍රසවාසී මුදුන්පත් වෙච්ච ලාවේ ඒකේ ලකුණු ටික ගන්න එපායි. ඒක ආභෝග කරන්න එපායි. ඉතින් ඒක කරන්නේ නැතුව ගියා නම් ආපහු එනකොට මේක ඇවිස්සලා නැද්ද කියලා හොයන්න බෑනේ. ඒ නිසා කුරුළු පරීක්ෂණ කරන කට්ටිය කුරුල්ලෙක් අල්ලගත්තොත් ඒ කුරුල්ලගේ දිග, පළල, තටුවල පළල, බර, හොටේ හැටි ඔක්කොම ලකුණු ටික ගන්න. අරගෙන තමයි කුරුල්ලා මුදා හරින්නේ. මොකද ගියාට පස්සේ අල්ලන්න බෑ. පොලිසියට හොරෙක් කවුනොත් IRC කාරේ දත් ගාන බලනවා, කෙස් බලනවා, ඇඟිලි සලකුණු ගන්නවා, උස බලනවා, ඔක්කොම ලකුණු ටික අරගෙන තමයි ඉදාහරින්. ඊට පස්සේ දන්නවා දැන් මෙහෙම මෙහෙම මුදා හැරියට පස්සේ IRC කාර්යය ටිකක් මේ චල් වෙනවා. යනකොට කියනවා ෆයිල් එක දැන් මයි ළඟ ආය අහු වුණොත් ආය අහු වුණොත් පරිසම්යන් ඊට පස්සේ මිනිහා අහු වෙන්න වැඩ කරන්නේ ඒ වගේ අරමුණ දැක්කට පස්සේ අරමුණේ විස්තර ගත්තට පස්සේ මේකට කියනවා අරමුණ වශී කරගත්තයි ඒකෙන් එළියට ගිහිල්ලා ආපහු වෙලා බලන්න පුළුවන් දැන් අරමුණ තිබුණ තාලටම තියෙනවනම් ඒක සතිය ප්‍රවර්ධනයක් ඒක සතියේ විවිධාංගීකරණයක් ඒක සතිය අතුයිති වීති වැඩිවීමක් ආන්න එතකොට තමයි තේරෙනවා මේ විචක්ෂණ බුද්ධිය නැතුව ওই ලෙඩ කපුට වැලකන්න වගේ මෙනෙහි කර කර මෙනෙහි කර හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. නිකම් මෙනෙහි කර හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. මෙනෙහි කරන්න ඕනේ ලකුණු ටික ගන්න. ඒ ඒ ලකුණු ගන්න එකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම ලකුණු ගන්න එක නෙවෙයි. ඒක අරගෙන කාට හරි වාර්තා කරන්න පුළුවන් නම් එයා ධර්ම ඕජාව දානවා. ධර්ම රසය දානවා. විචක්ෂණ බුද්ධිය තියෙනවා. මීමන්සා නුවණ තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගයේ හැදෙන ලකුණු මෙයා ළඟ තියෙනවා කියලා. නැත්තම් කියනවා මම භාවනා කර හිටියා මම ආස්වාස් ප්‍රසවාස හොඳට දැක්කා. දිගට දැක්කා නම් මනම් කියනවා මේ මොනවද කතා කරන්නේ කියලා තේරෙන්නේ ඒක හරියට විස්තර කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට බూరుවට හකුරු පැටවුවා වගේ රසක් නැහැ. කවදා හරි මේක දැනගත්තට පස්සේ තමයි තේරෙන මේක හරි සූදුවක් වගේ ඊට පස්සේ. තොරතුරු වැඩි වැඩියෙන් දකින්න දකින්න රස්තියාදුවක් ගහලා එන්න පුළුවන්. ඇවිල්ලා බලනකොට අර තොරතුරු එහෙම තියෙනවනම් හිත කැලසි කැලසිලා නැහැ. එතකොට යට වීරියක් එනවා. දැන් පොට පෑදෙනවා. දැන් පොට පෑදෙනවා කියන හිත උත්තරනම ලැග්ගෙන ඉන්න එක නෙවෙයි මේ සතිය කියන්නේ. පිටපණින එකක් නෙවෙයි පැන්නට කමක් නැහැ. ආපහු එනකොට තිබුණු විදිහටම තියෙනවනම් මගේ මට කෙලස් ඇවිල්ලා නැහැ. කියලාට එනේ වීරිය තුල මේ ප්‍රමෝදය මේ ප්‍රීතිය එන්න පටන් ගන්නවා. එතකොට යාගේ හිත අරමුණෙන් පිට ගියත් නිවර නැහැ. අරමුණේ හිටියත් නිවර නැහැ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ නිවරණයන්ගෙන් තොර සුවිමුත්ත හිත මේ අරමුණත් එක්කම läගගෙන බුදියාගෙන ඉඳලම නෙවෙයි ගන්නෙ. වරින් වර අරමුණෙන් පිට යනවා ඒ වුණත් මේ අරමුණ කෙලෙසෙන්නේ නැහැ. මම ගිහිල්ලා එනකන් මගේ ගෙදර මට අරසාව තියෙනවා කියලා ඒ සුයිමුත්ත හිත gediya pitin tamanne හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විපස්සනා කණික සමාධියේ. කණික සමාධිය එහෙ මෙහෙ පනිනවා. අරමුණුත් වෙනස් වෙනවා. වෙනස් වුණාට මෙයා දන්නවා සති ධාරාව බොහොම නිකන් මේ සර්කස් කාරයක් වගේ. බඩ පිටින් ගැහුවට පැද්දට උඩ පැන්නට සමතුලිතතාවය කඩා ගන්නෑ. කඹේ ඇවිද්දට, උන්චිලාවේ පැද්දට, බඩපිනුම් ගැහුවට එයා සමතුලිතතාවේ කඩා ගන්නෑ. එයා මේ මහ පොළොවේ ඉඳගෙන නෙවෙයි මේ සර්කස් කරන්නේ. ආන් වගේ මේ සතිය විවිධාංගීකරණ එනකොට එයාට තේරෙනවා මේ සුවිමුත්ත චිත්ත කියන එක සති සම්බොඤ්ඤංගේත් ලකුණක්. ධම්මවිචේ සම්බොඤ්ඤංගේත් ලකුණක්. විරිය සම්බොජ්ජංගෙත් ලක්ුණා. පීති සම්බොජ්ජංගෙත් ලක්ුණා. ආනේ විදිහට මේ සුවිමුත්ත හිත කියන එක ලේස මාත්‍රයක් අවබෝධ කරාට පස්සේ එයාට තේරෙනවා මේ සුවිමුත්ත හිතේ ලබන සුඛය ආමිෂයෙන් තොරයි. ඇහැට රූප වෙන්නලා නෙවෙයි මේ සැපේ විදින්නේ. කනට සද්දයක් අසලා නෙවෙයි මේ සැපේ විදින්නේ. නාසයට සුවඳ දීලා නෙවෙයි මේ සැපේ විදින්නේ. දිවට රස දීලත් නෙවෙයි, කයට පහස දීලත් නෙවෙයි, निराமிෂ සුඛයක්. මේ සුඛය මේ manuss ලෝකේ හිතා ගන්න බැරි එකක්. මොකද ඒ තරම් අමාරුයි මේ ඇහැට රූප පෙන්නලා ඇහැ සන්තෝෂ කරන එක. කනට සද්දාසලා ඒක මේ ඇහිදල් කූඩේට වතුර පුරවනගේ කවදාකවත් ඉවර වෙන්නේ මේ සුවිමුත්ත හිතේ ලකුණු දෙකක් තියෙනවා ඒකට ආයේ මාත්තු මුකුත් ඕනේ නැහැ. ඒක ඒක විසීම පිරිච්ච දෙයක්. ඒ වගේම ඒකට එනකොට ආකර්ෂණ ශක්තියක් එනවා ඒකෙ මිදෙන්න හිත දෙන්නේ නැහැ. නැවත නැවතත් මේක කරමින් මේ ගත්ත ගැම්ම ගෙනියනද ඒකේ තියෙනවා නිකන් නිකාන්ති ශක්තිය කියලා කියන්නේ නිකාන්ති කියලා කියන්නේ අයස්කාන්ත ශක්තිය නැත්තම් කාන්දා ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක නිකන් අමුතු විනෝදාංශයක් මේක. ඒ නිසා ඒකට ආය උම්මල ටිකක් දාන්න ඕනේ, ලුණු ටිකක් දාන්න ඕනේ, මේක රත් කරලා ගන්න ඕනේ කියලා මොනම දෙයක්වත් ඕනේ නැහැ ඒ විතරක් නෙමෙයි ඒක එපා වෙන්නේත් නැහැ. අන්නේ සුවිමුත් හිත බුදුජානකසේ සඳහන් කරන්නේ ධර්ම රසය ලෝකේ තියෙන අන්තිම රසය කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ශුඤ්ඤාගාරම් පවිට්ටස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති යත්ත යත්ත විපස්සකෝ. ඉන්න ඉන ධර්මතාවයේ මත විපස්සනා කරන්න දන්න මේ භික්ෂුව ශූන්‍යාකාරයකට ගිහිල්ලා මේ සද්ද ඇහුණයි කියලා හිතන රක් කරගන්න නැතුව වේදනාවයි කියලා හිතන රක් කරගන්න නැතුව හිතවිලාවයි කියලා හිතන රක් කරන්නේ නැතුව මේ ඔක්කොම ASCII ආනාපානෙට තියෙන සම්බන්ධතාවයේ බල බලා නිකන් රටා දාලා පැදුරක් වෙනවා වගේ මේක කරගෙන කරගෙන යනකොට යාට ලැබෙන මේ සැපය manussත්වයේ ඉක්මවන අමානුෂිකයි අමානුෂී රතිය. ඉතින් අන්නේ රතිය එනකොට ඒකේ බොහොම සම්බන්ධයක් තියෙනවා සති සම්බොජ්ජංගයට ධම්මවිචේ සම්බොජ්ජංගයට වීරට වැඩිය ප්‍රීති සම්බොජ්ජංගයට. ඒ රතියේ යෝගාවචරයට භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහනා රතෝ යේන භාවනා රාමතාය භාවනාව රතියා පහනා රාමතාය පහන රතියා නේවත්තුක්ඛංසේති නෝපරං වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්කවේ බික්කු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ ඨිතෝ මෙන්න මේ රතිය බුදුහාමුදුරුවෝ කියන්නේ භාවනා රාතිය පහන රතිය කියන්නේ ආමිෂයක් තියෙන්න තියෙන මේකට එන්න බෑ ඒ නිසා ආමිෂය අයින් කරන්න රතියක් එනවා ප්‍රහාණය කරන්න ඒ කියන්නේ මේ විවේකේ ලබනද ඇලිගලි වාසය කරන්න එපා ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්න එපා ආමිෂයත් එක්ක ගනුදෙනු අඩුකරනද ඒ සිව්පසේ නම් ඕනේ. සිවුර චීවර පින්න පාත සීනාසන ටික ඕනේ. ආන්න එහෙම කළ මේ ප්‍රහාණ රසය සහ භාවනාරාමතාව වෙනකොට එයා කල්පනා කර ගන්නවා කල්පනා වෙනවා සත්පුරුෂයාට මේ මට ඇති වෙච්ච මේ භාවනාරාමතාවේ සහ භාවනා රතිය පහානාරාමතාවේ සහ පහානාරතිය නිසා මං කවදාකවත් කාටවත් හෙලාතලා කතා කරන්නේ නැහැ මං කවදාකවත් අනුන්ට වැඩිය උසස් කියලා හිතන්නේ මං ඒක ඒ අත්තන්ට ඒක ඇති වෙන්න උදව් කරනවා මිස කවදාකවත් මේකෙන් තණ්හා මාන දිටි වඩන්නේ කියලා ඒ එයා ඒකේ දක්ෂ වෙන්න හදනවා අන්ධහැර පපා අතෙන් මෙතෙන් ගිහිලා කියා පපා සෝබන කරන්න යන්නේ විභූෂණ පාණ්ඩ යන්නේ ඒකේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගෙන් තිබුණේ ගුණ සීපත්තලා සෝහිතත් දක්කෝ අනලසෝ ආය රෑ කියලා බලන්නේ දවල් කියලා බලන්නේ ඉඳගෙන හිටියා කියලා බලන්නේ තක්මන් කෙරුවා කියලා බලන්නේ හිටගෙන හිටියා කියලා බලන්නේ සතපුණා බලන්නේ හැම වෙලාවෙම බලනවා අනලස්ස සම්පාදනය කරන්න. ඒක විරිය සම්බොජ්ජංගේට ටිකක් කිට්ටුයි. සම්පජා අනලසෝ සම්පජානෝ ඒ සම්පජාන කියන පදයය මේ මේ අරිවංශ සූත්‍රයේ සඳහන් වෙන්නේ සති සම්පජඤ්ඤය කියලා සාමාන්‍ය විවරණ පදය අරිවංශ සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා වෙන සම්පජානේ කියලා කියන්නේ ඉරියව් මාරුණාට නොකැඩෙන සතිය. අරමුණු මාරුණාට නොකැඩෙන සතිය. එහෙම නැත්නම් ඉරියාපත සංදිවල තියෙන සතිය. අරමුණෙන් අරමුණට මාරු වෙනකොට තියෙන සතිය ප්‍රස්වාසයෙන්ද ආස්වාසයට හිත යනකොට ගිලිහෙන දෙන්න. සතිය ගිලිහෙන දෙන්න. මේක දිගට නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ යනවා. ඉඳගෙන ඉඳලා හිට ගන්නකොට සතිය ගිලිහෙන දෙන්නේ සක්මනේ කෙලවට ගිල හැරෙනකොට සතිය ගිලිහෙන දෙන්නේ එතන විශේෂයක් දාගෙන බලනවා. මෙතන සතිය ගිලිහෙන තැනක්. මම මෙතෙන්ට යනකොට හිතාගෙන යන්න ඕනේ. ගිනිච්ච සතිය කඩා ගන්න නැති වෙන්නේ කියලා. ඒ සම්පජානේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට එවැනි සතියක් කියලා කියන්නේ බොහොම විවිධාංගීකරණය වෙච්ච අතු ඉති විහිදි වැඩිච්ච විචිත්‍ර සතියක් සම්පජානෝ සතිමා මේ මේක ඒ දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතෝ නිකන් සත්‍යයක් පිහිටිච්ච සත්‍යයක් එනකොට මේ යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ කියනවා පෝරාණී අග්ගඤ්ඤේ ආර්ය වංශේ ඨිතෝ යා මේ 512028 නමක් බුදුරජාණන් වහන්සේලා ගෙනාපු මේ ආර්ය වංශේ පිහිටියා අග්ගඤ්ඤයි මේක ශ්‍රේෂ්ඨයි. ආයේ වෙන දෙයක් ඇත්තේ නැහැ. පෝරාණේ අග්ගඤ්ඤේ ආර්ය වංශේ. ඒ නිසා අපි මේ කුල සිරිත් මේ කුල වංශ තේරම තැහැරලා අර ආර්ය වංශ භූමියට ඒ ඒ වංශෙට එහෙම නැත්නම් මේ කල්යාණ පෘතජන භාවයට කිට්ටු කරනවා. අර තේරෙනවා දැන් මට මේක ගන්න එකයි තියෙන්නේ දැන් මට සුදුසුකම තියෙනවා භව සම්පත්තිය තියෙනවා ක්‍රමවේදයේ තියෙනවා මේක වඩන්න ඕන කියලා එන්න පටන් ගන්නවා. එතකොට එයා හැමෝටම හොරෙන්. ඔය මොන කංකරච්චල් වලට එන්න හේතුණත් හැම වෙලාවෙම බලනවා මේ සතිය වැඩිීමේ ක්‍රමය. ඉතින් වඩන්න වඩන්න ඒ ක්‍රමතාවිදි උගාකුලට හරියන උත්තර හම්බ වෙන්නේ. එතකොට එන්න එන්න ප්‍රීතිය අර කියන කණිකා පීති කුද්ධිකා පීති ඔක්කාන්තික පීති වගේ කියන ඒවා අන්තිමට උබ්බේගා පීති කියලා මේක ඇඟ නිකන් උද්වේග කරගෙන කිරිහැලියක් උතුරන්න වගේ බත්තලියක් උතුරන්න වගේ මේක එන්න පටන් ගන්නවා නිකන් පුංචි බෝට්ටුවක මුහුදු රැළක් උඩ ඉන්නවා වගේ උඩ පනින්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචර හොඳටම දන්නා මේක බය වෙන්නවක්වත් මේ heart attack එකක් එන්න හදනවක්වත් blood pressure නැගලවත් sugar නැගලවත් නෙවෙයි මේ අර පුංචි පුංචි අතනින් මතින් නලිය නලිය තිබුණු සතිය මේ ප්‍රීතිය තමයි මේ දැන් ගොනු වෙලා ඉන්නේ. මේකට අනුග්‍රහ කළොත් මේක අඛණ්ඩව දිගට යන්න දුන්නොත් මේක පරණාපීතිය කියලා මුළු ඇඟම නෙළුම් පොහට්ටුවක් වතුර ඇතුලේ තියේදී කුමුදු පොහට්ටුවක් මානෙල් පොහට්ටුවක් වතුර ඇතුලේ තියේදී හාත්පසින් පෙඟිලා හාත්පසින් සීතල වෙලා තියෙන වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ ප්‍රීතියෙන් මුළු ඇඟම මුළු කයම වෙලා ගන්න. බොහොම චිත්තක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාවට ඒ සමති පැත්තට ධානා පැත්තට යන කෙනාට නම් සමහරට නාඩි 10 15 20 30 සමහරට පැය පැයකමාර හිටිනවා. ඒ වගේ එන්න පටන් අර ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. එවැනි ඒ ප්‍රීති සම්බොජ්ජංගය මට්ටමට ක්ෂණ මාත්‍රයකට හරි එන්න ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම වීර්ය සහ සමාධිය කියන දෙක සමබර වෙලා තියෙනවා. එතෙන්ද එන්න අනිවාර්යයෙන්ම සද්ධාව සහ ප්‍රඥාව සමබර වෙලා තියෙනවා. මෙන්න මේ ඒ වීරිය සමාධියත් එක්ක සමවර වෙච්ච වෙලාවේ ප්‍රඥාව සද්ධාවත් එක්ක සම්බර වෙච්ච වෙලාවේදී තියෙන සතිය ඒකට කියනවා ඒක රස වෙලයි කියලා හරියටම අරමුණේ හිත පවත්තාන කියන එකම කෘත්‍යයට සියලු දෙනාම යෙදී කටයුතු කරනවා මේක අපි සිංහලෙන් එකලස් වෙනවා කියලායි කියන්නේ වැඩි අපි එකලස් වෙලා හිත දැන් සද්ද දිහා දුවන්නෙත් නැහැ වේදනා දිහා දුවන්නෙත් නැහැ හිත පිට ගිය කියලා අඬන අඬහව ගන්න යන්නෙත් නැහැ දැක කරන්නෙත් නැහැ නින්දට වට ගන්නෙත් නැහැ හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ එහෙමම ඒක හරියට මේ මීයක් දකපු මීයක් දකපු පූසේ හිමීට හිමීට අර මීයට නොදැනෙන්න ඒ ඒ තැනට යනකොට උගේ පූර්ණ කෘත්‍ය gediya පිටින්ම එකනේ තියෙන්නේ එහෙම නැත්නම් රෑමත් දහනේ ගිනි කනවට ගත්ත දඩයමක් දැකලා දඩයක් කාර්යයක් කෝටු කඩන්න නැතුව මේ සතා ළඟට යනකොට සර්පියෝ ඉඳී කූඩල්ලෝකයි එව්වම මොකුත් බෑ මේ සතා ළඟට තියලා වෙඩි ගිහිල්ලා වෙඩි තිබ්බොත් ඒ ගිනි කඩාවට එළියෙන් ඈත ඉන්නවට වැඩිය ලඟ වුණාම කේත හැකිලු ගැබ්බර තතෙද්ද එහෙම නැත්නම් මොකාද සතා කියලා ඉතින් මේ මනුස්සයාට ඒකට යනකොට ඒ කරන ක්‍රියාවලිය භාවනා කරන්න ඕනේ නෑනේ මීයක් කලන පූසෝ භාවනා කරනවා. උඹ බුදුහාමරෝ ගාවට කියලා කමටහන් ගන්නවද අනේ ස්වාමීන් වහන්සේ මට එකලස් වෙන හැටි කියලා දෙන්න මීයෙන් දැකපුවාම කොහොමද කරන්නේ කියලා. එහෙම නැත්නම් මේ දඩයක් හරය දඩේම ළඟට යනකොට ඌ පන්සිල් පද අරගෙන নমස්කාරය කියලා නෙවෙයිනේ යන්නේ. ඒ ඌව ඉගෙන ගත්තේ කොහොමද? කළ යුත්ත දන්නවනම් ක්‍රමය තියෙනවා. මේකයි කළ යුත්තේ එහෙම නැත්නම් මානසිකාරය පාත් ගන්න ඕනේ මේකයි කියලා දන්නවනම් ඒකම ඕන තරම් තියෙනවා ඒක ගල්දුවේ අපේ ඒ සංකේතය දාලා තියෙනවා කළ යුත්ත දන්නවම ඕන තරම් පාරවල් තියෙන කියන එකට මේ සරුවචනන්ස් කියපු වචනේ මට ඒක හරියට මතක් වෙන්නේ මේකට අපි මේ ගෑනු පිළිමකමක් නෑ මේකේ උගත් නුගත් ભેදයක් නෑ මේකට මේකේ පැවිදි උපවිදි ભેදයක් නෑ. ඒක කරන්න ඕනේ තේ දන්නවනම් අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍යතාවය තියෙනවා. ඒකට කියනවා දුර්ලභ මනුස්සාත්ම භාවය කියලා. දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභෝ කියන්නේ ඕකටයි. එහෙම නැතුව මේ මේ සාක්‍ය කුලේ ඉපදෙන්නවක්වත් පංචකල්ලාණියක් වෙන්නවක්වත් ඒක නෙමෙයි manussාත්ම භාවය කියන කරන්න ඕන දේ දන්නවනම් කෙරෙනවා. එතෙන්ද දන්නේ නැතුව මේ අන්දමන්ද දඟලන කෙනාට තමයි ප්‍රත්‍යඥය කියන්නේ. මෙතන එහෙම නැහැ. දැන් ඉතින් ප්‍රීතිය බොජ්ජංගයක් මට්ටමටපත් වෙන්න හදන්නේ. ඉතින් එයාට එතකොට නිවන් දැක්ක වගේ තමයි. මම මෙතන ඉන්නේ මං අතෙන් යන්න ඕනේ තියනවා. එතන ගියාට පස්සේ පාරේ වරන ගම තමයි ඉච්චරයි. ඉතින් එයාට ආය කවුරුත් ඇවිල්ලා පදක්කම් පලඳන්න ඕන කමක් නැත්තේ නෑ විභූෂණ සම්මාන දෙන්න ඕන කමක් නැත්තේ නෑ හරි හරි අප්පුඩි ගගා දූපන් දූපන් හයියෙන් කියලා කවුරුත් චිය කරන්න ඕන කමක් නෑ ඒ ඇතුලෙන් එන ඒ උනන්දුව ධෛර්යය අමානුෂී රතියකින් එක තමයි එන්නේ. ඉතින් එතකොට ඒ සුවිමුත් චිත්ත කියන මට්ටමට එනකොට නිදිමත කියන එක පලාතක නැහැ. තීන මිද්දන් මේ සුසමූහත. ඒ තරම්ම දැන් මීයේ කල්ලන්ට හදන පූසෙකුට නිින්දයක් නැහැ නේ. දඩේම දැකලිවලා ගිනි කනා වට්ටකන ඒක ළඟට යන ළඟට යන දඩයක් කාට නින්දයක් නැහැ. ඒ නිසා ඉතින් යනකොට හොඳටම තේරෙනවා මේ කර්මන්නේ වෙනවා කියලා ළඟ. ලහුතා මුදිතා කම්මඤ්ඤතා ආදි වශයෙන් මේ වැඩේට අවශ්‍ය කරන දේ ඉතින් දැන් ඔය දැන් ඔය හිටගෙන භාවනා කරන කට්ටිය ඉන්න පුටුවල ඉඳගෙන බිම ඉඳ ගන්නවත් බැරි. ඕකට එනකොට හොඳට පටල වෙලා බිම වාඩි වෙලා භාවනා කරතේ. ඔය ඇඟේ තියෙන දරත ගති අමාර්ග මොකක්වත් නැහැ. කුඹල ගැතට අහුවෙච්ච මැටි පිට වගේ අඹන්න පුළුවන් මේ ශරීරය. ඕන විදියකට මුත්ත තිබ්බා වගේ තිබ්බෑ. එතෙන්ට එනකන් මොකේ ඉඳගත්ත ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියානින්න ධර්මතා වැඩෙනවනම් මේ ඇඟ අනුයාත වෙනවා. ධර්මතා වැඩෙන්නේ නැත්නම් හැමදාම චරුචරු තමයි. හැමදාම ආතරයිටිස් කොන්දේ අමාරු ඉෂේ කැක්කුම් බඩේ කැක්කුම් නිින්ද යන්නේ නැහැ ඔළුව තෝන්තු වෙනවා. ඒ කියන්නේ තාම මේ ධර්ම එකලස් වෙලා නැහැ. බොජ්ජංග මට්ටමට වැඩිලා නැහැ. තමන් ඒ නිසා ඒකට ධෛර්යයක් දෙන්න ඕනේ ටික ටික ටික ටික මුලින් පටන් ගන්නකොට ඕන ආධාර උපකාරයක් දෙන්න ඊට පස්සේ ටික ටික ටික ටික ඉස්සරහට යනකොට ඒ තීන මත් තීන මිද්දේ නැති වෙනවා කියනකොට කෙලින්ම නම් කියවෙන්නේ නැහැ ඒ කර්මණීය බව එනවයි කියලා. නමුත් තමන්ට තේරෙන්න පටන් ගන්නවා ඒක තරුණ වෙන්න පටන් ගන්නවා. හැම තැනකදීම අලුත් වෙලා ඉන්න පටන් අර ගන්නවා. එතකොට මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ කරපු අතීත පාප කර වැඩ ගැන පසුත වෙන ගතිය තන්නේ කර නීවරණයක් බව තේරෙනවා. වෙච්චි වැරදි වලට පශ්චාත්තාප වීම අමනයා හිතන්නේ සදාචාරවාදියා හිතන්නේ ඒක ලොකු පිංකමක් කියලා. බුදුජානනාංශ කියන්නේ නීවරණයක් කියලා. දැන් මේ විච්ච ලස්සන පින්කෙතක් හම්බෙලා නැතිනේ. ക്ഷേම භූමියක් හම්බෙලා නැතිනේ. නිර්මල තනක් හම්බෙලා නැතිනේ. පිවිතුරු තනක් හම්බෙලා නැතිනේ. තාමනට මේ චරිචුරුක ගයි. මේක වඩනවා මිස අර උද්දච්චයක් හෝ කුක්කුච්චක් කුක්කුච්ච කියලා කියන අතීතයේ පිළිබඳව සැලසුම් උද්දච්චය කියලා කියන්නේ අනාගතේ කරන සිහින මේ හැම එකකෙම වර්තමානයේ කෙලසෙනවා. ඒ නිසා වර්තමානයේ එළඹ සිටි සිහියේ මේ තමන් කරන වැඩේ හරි කියන අමානුෂික රතියින් අනගෙනාට අනාගත සැලසුමකුත් නැහැ අතීත බිනද පශ්චාත්තාපෙකුත් නැහැ නිසා වර්තමානයේ කොච්චරට යනවද කියනවනම් තමන් කාලමානෙන් අයින් වෙනවා කොච්චරලා වාඩි වෙලා හිටියද දන්නේ පරියන්කේ ගියා දන්නවා නැගිටලා බලනකොට පැයක් විතර හිටියයි කියලා බලන ඕන විනාඩි 10 ගිහිලා තියෙනවා. තමන්න පැයකමාරක් විතර ගිහිල්ලා බලනකොට විනාඩි 5ක් පැයකමාරක් විතර ගිහිල්ලා තියෙනවා Tamanne තේරෙන්නේ විනාඩි 5ක් වගේ. ඒ තරම් වෙනසක් වෙනවා. අපි විනෝද සමය අමාරිසය කියනවා හැමදාම ලිඳේ බාල්දිය හොරකම් කරනවලු මිනිහෙක්. ඉතින් මිනිහා කරපදේ අලුත් බාල්දියක් ගන්න ලිල්ලඟ තියලා රෑ ඇහැරගෙන හිටියලු. කෙහෙල් ගහක් ගාව ඇහැරගෙන ඉන්නකොට ඉතින් ඉස්කෝලේ මහත්තයා කියනවා මේ විස්තරේ මේ වෙච්ච හැටි. මහත්යෝ 11 මාර විතර නිකම් මං හිටියලු 11 මාර විතර පස්සේ පැය එකහමාරක් විතර ගියාට පස්සේ 12 වැදුනලු අර පැය භාග යන්න පැය එකහමාරක් විතර ඉඳලා ඉඳලා ඉඳලා උන්න සුරුස් ගන්නකොට එක වැදුනලු බාල්දිය ලින්ද ලින්ද ළඟ නැත් බාල්දි නැතිලු මේ ඒ 12 ඉඳලා එක යන පැය විනාඩි 5ට ගිහිල්ලා 11 ඉඳලා 12 වෙන ගම්බයි එකමාරක් විතර ගියලු ඒ 11 ඉඳලා 12 වෙන්න. 12 ඉඳලා 1 වෙන විනාඩි 5ට කියලා බලනකොට ඕම් බාල්දිය නෑ. උට නිඳ ගිහිලා. එච්චරයි. ඉතින් ඒ වගේ අපි දැන් හිතන්නේ එක 12 මාර ඉඳලා 11 මාර ඉඳනකොට විනාඩි 30යි. 12 ඉඳලා 12 ඉඳලා 1ට විනාඩි 60යි කියලානේ. ඔය හිතට ඕන නම් ඕක විනාඩි 30 එකමාරක් කරගන්න පුළුවන්. අර විනාඩි 60 පැය විනාඩි 5 කරගන්න පුළුවන්. ඉතින් මේ කාලසටහන වැඩ කරනවා කිව්වට හිතේ ඌ එකටත් ආණ්ඩුවෙත් මට්ටු කර ගන්න බෑ. ධානම් ඒ කියන්නේ මේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ Tamanට තේරෙනවා මෙන්න මේ චිත්තක්ෂණය තුළ තමයි බුදුන් බුදු උනේ. මේ චිත්තක්ෂණය තුළ තමයි රහතන් වහන්සේලා රහත් උනේ. ඒ චිත්තක්ෂණය කවදාවත් කාලයට අහුවෙන්නේ නැහැ. ඒක කාලමානින් එහා පැත්තේ තියෙන්නේ. අපි මේ කාලයට කොච්චර යට වෙනවද කියනවනම් කාලයා විසින් දිවා රාත්‍රී දෙකෙන් අපිව තලලා පෙල්ල මිරිකලා නාකි කරනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට කියන්නේ කාලෝ ගසති භූතානි. කාලේ කාදමනෝ. රහතන් වහන්සේගේ කොච්චර සතිය තියෙනවද කියනවනම් කාලේ යන වේගයට සාපේක්ෂව යන නිසා කාලකන්‍යයි කියලා කියනවා රහතන් වහන්සේ. කාලේ කනවා දැන් අපි නම් කාලකන්‍යයි කිව්වොත් එහෙම ගහනවා අපි. නමුත් කියනවා කාලේ කාණ්ඩ බලන රහතන් වහන්සේට විතරයි. මොකද මේ කාලයට හා සමානව අප්‍රමාද ගතියක් තියෙනවා. කාලයට හා සමාන උත්සන්න ආසන්න සතියක් තියෙනකොට අරමුණට එල්ල වෙලා උරුට්ටු වෙලා සතිය යනකොට මේ අපි හිතන කාලේ නෙවෙයි වැඩ කරන්නේ. ආන් ඒ වගේ එනකොට සමහරලාට මේ බොජ්ජංග වන්ටන විශේෂයෙන්ම ඔය පීති සම්බොජ්ජංගේ එනකොට දවස් දෙක තුන එක දිගටම සම්පූර්ණ පිරිච්ච ගතියෙන් සම්පූර්ණ අවදියෙන් සම්පූර්ණ සම්පත්‍ති කරගතියෙන් සම්පූර්ණ සාසන සම්පත්තියෙන් নিমগ্ন වෙලා ගත කරන්නේ මොන જાති කරුවා සතිය කැඩෙන්නේ මොන ඉරියව්ව මාරු කොට සතිය කැඩෙන්නේ සක්මණේ ඉඳලා පරියන්කයට ගියත් පරියන් ඉඳලා සක්මණට ගියත් නින්දට ගියත් ඇහැරුණත් දවස් දෙක තුන සමහරලාට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා අපි නම් හිතන්නේ මේ වගේ සැපයක් ලබන්න පිරිමි කෙනෙක් නම් සෑහෙන්න බොණ්ඩෝ නැනේ. නැත්තම් ගන්න බෑනේ ඕක. ගෑනුට නම් සෑහෙන සාරි ගාණක් ගන්න එපායි. කාශ්මීර වලින් අපිට සුවඳ ගේන්න ඕනේ, සාරි ගේන්න ඕනේ, ඉතින් කුරුඳු පොතුද අනම්මනම් જાතිය බෑ මේ. සැප ලබන්න මේකට මොකක්වත් නැහැ. ඒ කිසිම පස් වර්ගයක් අවශ්‍ය කරන්නේ නැහැ. මේක ඉන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා අතීතනාගතේ නැහැ වර්තමානයේ හිත හරියට මේ කාලය කියන එකට අහුවෙන්නේ නැතුව යන විදිහේ ආරද්ධම්මේ විරියන් මම අරඹන ලද විරිය ඇති කෙනෙක්. ඊමණසර දේශයේ පටුකමක් නැහැ, කාලයේ පටුකමක් නැහැ. කාලය සහ දේශය ඉක්මවල යන්න පුළුවන්. ඒ තරම්ම ධර්ම කරුණු එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයට උද්‍යප්පේ ඥානය කියලා සඳහන් කරනවා. එනවා එනවා එනවා එනවා එනවා එනවා ආස්වාසෙත් දන්නෙත් නැහැ ප්‍රස්වාසෙත් දන්නෙත් නැහැ හද්දෙත් දන්නෙත් නැහැ වේදනාව දන්නෙත් නැහැ හිතවිලි දන්නෙත් ඔක්කොම ශක්ති විතරයි ඒක හරියට ටීවී ස්ක්‍රීන් එකේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙලා බිඳු වැටෙන වෙලාව වගේ තිත් වැටෙනවා හෝ ගාල වැටෙනවා හතර හතර චත් ඒ tire හරහ දිග්ගටෝම මේ තිත් වැටෙනවා ඇස් දෙක වැහුවත් එච්චරයි ඇස් දෙක හරියත් එච්චරයි සක්මන් කරනකොට ඉස්සරහා තියෙන වැලි නලියනවා ආනාපානය කරනකොට ආස්වාද ප්‍රසාර ඇතුළෙත් නලියනවා මුළු ඇඟම බලවේග පේස කර්මාන්ත ආයතනකට ගියා වගේ දඩදර දඩදර දඩදර ගාලා එහෙම නැත්නම් මේ මේ විදුලි උත්පාදක යන්ත්‍රයක් ඇතුළේ වගේ ඒ සියල්ලම නිකන් වැඩ කරන ගතියට එන්න පටන් ගන්නවා ඉතින් හතර මහ ධාතුන් වෙන් කළ අඳුරන බෑ ආනපානෙ වෙන් කළ අඳුරන්නත් බෑ ඔක්කොම ශක්ති විතරයි. ඒකට මේ යෝගාවචරයට මේ සිදුවෙන ක්‍රියාවලිය සම්පූර්ණ අභ්‍යංගනයක් වගේ මුළු ඇඟම මසාජ් කරනවා වගේ මුළු ඇඟම සම්බහානය කරනවා වගේ ඉස්සලා ඉන්නව පුංචි පුංචි අතනින් මෙතනින් නලියනවා වැහි බින්දු වැටෙනවා කූඹි දුවනවා වගේ එන්නේ අන්තිමට මේ මට්ටමට එනකොට තේරෙනවා මේ ධර්ම රසය එහෙම නැත්නම් මේ ධර්මයෙන් අපිට හම්බෙන මේ අරසාව ධර්මයෙන් හම්බෙන මේ මේ කෘත්‍යය මොනම ව්‍යායාමකින්වත් මොනම ආහාරකින්වත් ලැබෙන්නේ නැති විදිහට අරමුණ ලද විරිය ඉතින් එතනදී මේ මේ මේ මට්ටමට මේ බොජ්ජංග මට්ටමට ගියාම ඥාන පිරිමකම අමතක වෙනවා කොහොමඩක්වත් Tamanට හිතා ගන්න බෑ මේ manussකම ඉච්චර ඉස්මතු වෙනවා පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා හිතා ගන්න බෑ. ඔය සෝමා කියලා භික්ෂුණියක් තනියම අන්දවනේ භාවනා කරනකොට එතෙන්ද ඇවිල්ලා මාර්යා කියනවා ජටා බැඳුරු බැඳගත්ත ඉර්සින්නාන්සලා කරන මේ වැඩ උඹ වගේ මේ ඇඟිලි දෙකේ ඥාන තියෙන ගෑණියක් මොනව කරන්නද බං ගිහිල් ඔන්නේ වෙන වැඩක් බලාගනින් කියලා. හැඳිමිටි ඥානෙ තියෙන උඹට මොන භාවනාවක්ද කියලා වැඩක් බලාගනින් කියලා. එතකොට සෝම භික්ෂුණී කතා කරලා කියනවා ධර්මයේ දකින්න එක්කනාට ඒ ධර්මයේ නිකන් උද්‍යප්පේ දකින්න එකාට මොන ගැහණු පිරිමි කමද බං උඹ කියලා උඹේ වැඩක් බලාගෙන මේ අපි මේ ගැහණු පිරිමි කම තියෙන්නේ කෙලස් තියෙනකන් තමයි හිත මේ සුසමාරද්ද ගතියට ආවට පස්සේ සූමිත ගතියට ආවට පස්සේ උද්දච්ච කුච්ච නේද මේ මනුස්සකමක් ඉතුරු වෙනවා එයාට යෝධ බල යෝධ වීරිය ලැබෙනවා ඉතින් ඒකට මේ විටමින් ගහලා හරි සුවෙන්සු බීලා හරි බලයේ ජවයේ දෙන මේ විටමින් ගහලා හරියන්නේ මේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන විටමින් එක ගත්තනම් ඒ මුලින් මුලින් හරියන්නේ බලය කැවිගෙන එනකොට උඩ අරඹනලද විරිය දකින්නකොට හිතෙනවා මේ බුදුරජාන් වහන්සේ ළඟ ඇත්තු 16ගේ වීරිය තිබිලා තියෙනවා අපි වචන 16ක් කතා කරන වෙලාවෙදී බුදුහාන්සේගේ එක වචනෙන් ඔක්කොම කරන්න පුළුවන් ශක්තියක් නේද අපි මේ බුදුහාමුදුරන්ට ගෑනු රූපයක් ආරූඪ කරගෙන දැන් බිරුවට විහිළු කරාට මහා පුරුෂේ. ඔය අපි දන්න බුදුහාමුදුරුවෝ නිකන් මේ මේ පස්සේ කලාකාරයෝ අඳපු එකක්. මහා පුරුෂෙක්. 76 ගේ ශක්තිය තියෙනවා. ඉතින් ඒ ශක්තිය අපිට එන්නේ නැත්තේ මේ හිත නන්නතර නිසා. හිත දෙකට වෙච්ච නිසා. හිත අර අරමුණේ මේ අරමුණේ අවුල් වෙච්ච නිසා මේක නිර්මල වෙච්ච ගමන් මේ හිත නික්ලේශී වෙච්ච ගමන් එකම අරමුණට ඒකෝදි භාවයටපත් වුණාට පස්සේ මේ 1 1 2 නෙවෙයි එතන. නිකන් 1 1 11 වුණා වගේ. අපි හිතන්නම් මේ 1 1 එකතු වෙච්චාම 2යි කියලානේ. එහෙම එකක් නෑ. මේකේ මේ ශක්තිය ඔක්කොම ඒකරස භාවයට ආවට පස්සේ ඒකේ එන ගැම්ම නැත්නම් සාමූහික ශක්තිය අපිට හිතා ගන්නවා. කොටිම්ම මිනිස්සයා කිසිම කෙනෙක් තමන්ගේ manussකමේ ශක්ති දන්නේ නැහැ. ඒ නිසා අපි එක එක නගාවට ගිහලා බැගෑ වෙනවා ණයට සල්ලි ඉල්ලනවා ඩාවෝ ගහනවා മന്ത്രിතුමා පිටිපස්සේ යනවා අයියෝ කරන දේවල් බලනකොට ඒ බුද්ධ ආගමට බෞද්ධකමට නැජ්ජයි නිඳිතයි ඒ මොකද Taman ළඟ තියෙන ශක්තිය දන්නේ නැහැ මේ උපයන්න ප්‍රීතිය තියෙන ක්‍රමේ දන්නේ නැහැ ඒ නිසා අපි හිතනවා මේ දෙයයන් වාචේ ගහට පළතුරු වට්ටියක් ගිහලා දීලා අනේ අනේ මට බබෙක් හම්බ වෙන්න අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දැන් ඒක බුදුහාමුදුර ළඟටත් ගෙනියන බුදුහාමුදුර ළඟටත් ගිහිල්ලා කියනවා අනේ ආම්දුර මේ පළතුරු වට්ටිය තියාන මට බබෙක් කරන් දෙන්න බැරිද එහෙම නැත්නම් මේ මේ මේ වතුර කල හතරක් පහක් මම පූජා කරන්න මේ පුතාට රට යන්න හදලා දෙන්න බැරිද අයියෝ මොනවද මේ කරන්නේ මේ ගත යුතු පැත්තක පැත්තක තියදී බුදුහාමුදුර පෙරක දෝරුකම් කරලා ඕඩර් කරන්න හදනවා ඒ නිසා භාවනා කරන කෙනා ඊට වැඩිය බුදුහාමුදුරන්ව පුදන්නේ මම දැන් මෙතන කියන මල් ප්‍රත්‍ය විතරයි. ඊට වැඩිය වෙන මොනවත් නැහැ හැම වෙලාවෙම බලනවා වඩිනු මැන්නන හදමඩලට දෙවියනේ කියන්නේ වඩිනු මැනුවේ හදමඩලට බුදුහාමුදුරනේ කියන හදමඩල මම දැන් මෙතන. ඔයිට වැඩි පූජාවක් නැහැ. එතකොට දිගට දිගට යනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට තේනවා මේ කය පිරිසිදුවට ධානයින්න ඕනේ. ඉරියව් හරියකට පවත්වන්න ඕනේ මොකද මේකට කොයි වෙලාවෙ රහතන් වහන්සේ නමක් වඩියි දන්නේ මේ මේ సంతානෙට කොයි වෙලාවෙ ආර්යයන් වහන්සේ නමක් වඩියි දන්නේ කොයි වෙලාවෙ රහතන් වහන්සේ නමක් වඩියි දන්නේ කියලා තමන්ගේ කයට දෙවොලකට පූජාසනයකට සලකන්න වගේ සලකන්න හිතෙනවා එහෙම නැත්නම් හැම චිත්තක්ෂණයකම අපි ඉන්නේ කයට ද්වේෂ කර කර අපි ඉන්නේ හැම චිත්තක්ෂණයකම නද්දකින්න පතම් මංගේ කාලකන්ණියෙක් කියලා හිත කයට එන්නවත් කැමති නෑ මේක දුගඳ ගහන අසුචි වලක් කරගෙන මේ බොජ්ජංග මට්ටමට යනකොට තමයි තේරෙනවා මේ අමාජලයෙන් එහෙම නැත්නම් මේ ධර්මයෙන් මේක පිරිසිදු වෙනකොට මේක මට අයිති එකක් නෙවෙයි මේක මේ රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න තියෙන දේවාලයක් මේක මල්ලාසනයක් මේක පිරිසිදුට තියාගන්නවා ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවකට Tamanට මේ ධර්ම කොටාස වැඩෙන බව තේරෙනවා නම් සතිය එක දිගට අල්ලගෙන යනවා අරමුණ හොඳට கிඳා බහලා අරමුණු රසය ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙනවා වෙනදට උනත් රැමෙන් දැවුනත් තහනවා භාවනා කරන්න හිතෙනවා ශක්මන් කරන්න හිතෙනවා ඒතර වරින් වර වරින් වර මේ වගේ පුංචි පුංචි ප්‍රීති පහළ වෙනවනම් Taman දැනගන්න ඕනේ දැන් මේක අර ගැප් ගත්ත මවගේ දරුවා දැන් මෝරනවා. ඉතින් මේ මව රාජමහේසිකාවක් නම් මෝරන්නේ රජපැටියෙක් නේ. ඉතින් අම්මා ඒකට අනුයාතව කටයුතු කරනවානේ. දරු ගැබක් රකින්න රාජමහේසිකාවක් වගේ නැත්නම් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් ඇල් ඇල් කොවියෙක් වගේ ආන්නේ වගේ මේ වගේ භාවනා ධර්ම වැඩෙනවනම් ආහාර ක්‍රමේ වෙනස් කරන්න එපා. නිින්ද ක්‍රමේ වෙනස් කරන්න එපා. නාන විදිය වෙනස් කරන්න එපා. ඇසුරු කරන අය වෙනස් කරන්න එපා. ඉන්න පරිසරය වෙනස් කරන ඔය විචල්්‍ය සාධක එහෙම තැම්පත් කරන්න, හිර කරන්න. හිර කළා මේකට වෙන්න දෙන්න. මේක දිගට ඉතින් වැඩි වැඩි වැඩි වැඩි දිගට යනවාට බොක්කේ දරු ගැබ මෝරන්න වගේ. කිරි වදින ගොයමට කිරි වදින වෙලාව වගේ හලහපන්න හොඳ නැහැ. ඉතින් ඒ වෙලාවට කරන මේ අනුග්‍රහිතයට යෝගාවචරය දක්වන අනුග්‍රහිත කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. මොනම හේතුවක් නිසා හෝ කවුරු හරි ඇත්තට රණ්ඩු සරුලක් වෙන්න ගත්තොත් බඩේ බුක්කේ තියෙන හරි දීලා කියන අනේ ඔක අරගෙන උඹ ඕන දෙයක් කරපන් මයිත් එක්ක පැටලෙන්න එන්න එපා. නින්දත් වාපුදෙන් කමන්නේ නැහැ. ගුටි කාපුදෙන් කමක් නැහැ. ඕන දෙයක් බඩගින් හිටපොන් කමන්නේ නැහැ. වචනකින්වත් කවුරුත් අවසන් එපා. ඇවිස්සුවොත් ඉතින් ඇහැට නිකන් දෙහි gediyan මිරිකුවා වගේ අර තේරම ධර්ම ටික හැඳි ගෑවිලා ගිහිල්ලා ආයෙත් පුවක් කිත්ත ගලේ ගැවගේ නන්නත්තර වෙනවා. ආයුධන ගන්න අමාරු වෙන්නේ. ඔය අපිට ගැටෙන්න මිනිහා ඒක දන්නේ නැහනේ. ඒ මනුස්සයා මේ මොකද්ද කුණු මස් කැරලකට ඔය නඩියන්නේ. ඔබ ඕනම් ඕන ඔක්කොම ගනින් මට මේ පැත්තකට වෙන්න දීවා. ආ මේ විදිහට යාතුල සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. කිසිම දෙයකට පැටලිලා අයිතිවාසිකම් ඉල්ලන්න ගිහිල්ලා චෝදනා කිරලි මොකුත් නැහැ. කාගෙන අර ඇතුලෙන් එන ධර්මතාවය වඩාගෙන යහඬ යන ජීවිතය තමයි මේ මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ. ඒකට තමයි බුදුහමතුම මේ භික්ෂු සමාජයක් හදලා තියෙන්නේ. ඒ භික්ෂුවර තියෙන්නේ ඒ වගේ ධර්ම එනවනම් ඒ සියලුම දේ එතකොටත් කැප කරලා තියෙන්නේ. කරලා මේ වැඩෙන ධර්මතාවයට තල්ලු කරගෙන යන්න හදනවා. ඉතින් එතකොට තේරෙනවා මේ අට්ටිකත්වා මනසිකරෝති කියන එක මෙනෙහි කරන්න ඕනේ මොකද්ද? මෙනෙහි නොකරන්න ඕනේ මොනවද? එළඹ සිටි අරමුණ මෙනෙහි කරමින් අසුර වැඩි කරන්න. අතීතේ මෙනෙහි කරන්න එපා, අනාගතේ මෙනෙහි කරන්න එපා. මේ වර්තමාන මොහොත මෙනෙහි කරනවා ඒ කියන්නේ. මම මෙතන ඉඳන් ගෙදර මෙනෙහි කරන්න එපා. මෙතන ඉඳගෙන කන්තෝරුව මෙනෙහි කරන්න එපා. මෙතන ඉඳගෙන වෙනු අනුන් ගැන මෙනෙහි කරන්න එපා. මේ තීරම කෙලෙස්. යම් තැනක මම දැන් මෙතන කියන මේ මෙනෙහි කළ යුතු නික්ලේශී පදනම එහෙම තමයි නිර්මල පදනම. ඒක බුදුහාමුදුර ക്ഷേමය කියලා පාවිච්චි කරනවා. ඒක මෙනෙහි කරලා හරි කමන්නේ මෙනෙහි නොකර හරි කමන්නේ මේක දියුණු කරන්න. ඒ වෙනකොට මායයා අතන මෙතන අරයා මෙයා ඊයේ හෙට ගෙනල මේක අවුල් කරනවා. ඒ අවුල් වෙනකොට හිත නරක වෙනවත් එකම කෙලෙස්. නිසා හිතා ගන්න මේ එන්නේ මොකද මගේ තිබුණ පරණ මරි මෝඩකම් නිසා. මම මෙතෙක්කල් ජීවත් වුණේ අතීතය අනාගතේනේ. මම මෙතෙක්කල් ජීවත් වුණේ අරයමය ගැන කල්පනා කර කරනේ. මෙතෙක්කල් ජීවුනේ අතන මෙතන ගැන කල්පනා කරන දැන් ඒ නිසා ඒ කල්පනා සියල්ලම මාර බලවේග බව දැනගෙන ඒකටත් එක රණ්ඩු කරන්න යන්න එපා. පුළුවන් තරම් මේ මම දැන් මෙතන කියන දේට මොන ක්‍රමෙන් හරි මොන දහං ගැටයක් දාලා හරි උදකලාවට වෙලා ගන්න. විවේකයට වෙලා ගන්න. විස්රාමයට වෙලා ගන්න. ඒක ලියවලා නිටතරම ඒ මම දැන් මෙතන කියන එක ඒ මූලික උපදේශ බණපටිය නම් මම එක සඳහන් කරේ නෑ. ඉතින් මේක තමයි නිවන කියන්නේ. ඔයින් වෙන මොන්නම දෙයක්වත් නෑ. ඔය ඔය අතු 4000 ධර්මස්කන්ධේ කටපාඩම් කරලත් අභිධර්මයේ විනය ත්‍රිපිටකේ ඔක්කොම කරලත් දසපාරමිතා පුරලත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබලත් ඕක තමයි ඉල්ලන්නේ. යම් වෙලාවක තමයි විශ්වාසයක් වෙනවනම් අම්මා මලත් කෙට ගිනි ගත්තත් ඔළුව ගිනි ගත්තත් මම දැන් මෙතන කියන තැනින් මාව ගලවන්න බෑ කියලා. එතකොට කියන ඔන්න බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. ඊට පස්සේ කියනවා පුළුවන් නම් හොල්ලපන්. පුළුවන් නම් සලපන්. පොඩ්ඩක් සැලෙනවා. ආයෙත් උතුරු කටට පයින් ගවට වගේ කැරකිලා ගිහලා උතුරටම හිටින්නේ. එතකොට එයා දන්නවා දැන් මාතුල බොජ්ජංග වැඩෙනවා. කාටවත් මේක කඩන්න බෑ. ඍතුගුණයට කඩන්න බෑ, චිත්ත ශක්තියට කඩන්න බෑ, ආහාරයට කඩන්න බෑ, කර්මයට කඩන්න බෑ. මේක දිගට වැඩෙනවා කියන්නේ. ඉතින් මගේ පුද්ගලික මතය තමයි එහෙම වැඩෙනවා, එහෙම දැනෙනවා යනවා කියන කෙනාට අලුතෙන් නිවනක් ඕනේ නෑ. අන්ධහර බාණ්ඩ ඕන ගමන්නේ මේ පළවෙනි මාර්ග ඥානෙද මේක දෙකද තුනද හතරද මේවා මහා අසුචි ගොඩක ඉඳලා ගොඩාව මිනිහෙක් වාගේ මහා කටුලන්ද කැවිදගෙන ගිය කුර ගාගෙන දන ගාගෙන ගිය මිනිහා වෙල්ලිලිකට ආවට පස්සේ මේ දැනෙන විවේකේ මේ දැනෙන ආතතිය නැති ගතිය මේ දැනෙන අසහනතර ගතිය තේරෙන්නේ නැත්තම් මිදී මේ මනුස්සයාට බూరు අපිට හකුරු බැඳා වගේ තේරෙන්නේ තමන් හිටියේ මොනතරම් කටුකොහලකද දැන් මේ ඇවිල්ලා තියෙන තැනත් පොඩි දරතයක් තියෙනවා කවදාකවත් හිතන්න එපා කේවල පිරිසුදු පැත්තකට එනවයි කියලා. කේවල පිරිසුදුත්වයට එන්නේ පරිණිරවාණයේදී. එතකන් සෞපතිශේෂයි. එතකන් Tamanට මේ ජීවත් කරවන්න වැඩක් තියෙනවා. වතපිලිවෙත තියෙන ඔක්කොම කරන මේ තව කෙනෙක් වගේ කටයුතු කරනවා. හැබැයි නිතරම බලන්න මේ සියල්ලම යොමු වෙලා තියෙන්නේ මේ මම දැන් මෙතන කියන දේවාලේ තමයි. මේ කණුතුණු උඩ තමයි ඔක්කොම තියෙන්නේ. අන්න එතකොට මේ මම දැන් මෙතන කියන තැනට හිත ගත්තට පස්සේ Taman ටික වැටෙන ක්‍රමයක් එන්න පටන් ගන්නවා. හරියට නිකන් ගෙට හිත ගෙටක වැදුච්චාම දැනෙන දැනිල්ලක් තියෙනවා. හොඳට බැලුවොත් තේරෙයි මම දැන් මෙතන කියන දේ අපි ඉස්ලාම ජීවිතය හඳුනාගත්ත දවසේ ඉඳලා අපි හිතමු අවුරුදු 10ක් 20ක් 30ක් භාවනා කරා කියලා ඒ මම දැන් මෙතන කියන එක කවදාකවත් විපරිණාමයකටපත් වෙන්නේ නැහැ. ඒ වර්තමාන චිත්තක්ෂණය කියන එක ව්‍යාකරණයකට අහුවෙන්නේ නැහැ, භාෂාවකට අහුවෙන්නේ නැහැ, විපරණාමයකට අහුවෙන්නේ නැහැ, ව්‍යාපාරයකට මොනම දෙයකටත් අහුවෙන්නේ නැහැ. ඒකට පේනවා මේකේ ගැඹුරක් තියෙනවායි කියලා. ඒකට තේරෙනවා මේක පටවියාපෝ තේජෝ මත හිටලා නැහැ. මේක ඉරහඳ දෙන්න මත නැහැ. තාරකා සාත්‍රේ නැහැ. මේ කවදාම මැරෙන්නේ නැහැ. මේ කවදාකවත් මුලක් මැදක් අගක් හොයන්න බෑ. ඉන් මේ පිට තියෙන සියලුම සංස්කාර ධර්ම වල මේ මුල මේ මැද මේ අග කියලා අල්ලතයි. ඔක්කොටම ඒ හතර මහ ධාතුන්ගේ බලපෑම තියෙනවා. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ඒක නෑ. ඒ නිසා කාට හරි බොජ්ජංග මට්ටමටපත් උනේ නැතත් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ දැනගන්න පුළුවන් මිනිහට මම දන්නේ මිනිහා කියන වචනේ පාවිච්චි කරන බෑ ඒ සතාට තමයි මිනිහා කියන්නේ. කාට හරි එකට තාම ඇවිල්ලා නැත්තම් මගෝ මුර්ගයයි කියලා කියන්නේ. කවුරු හරි තාම මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ දන්නේ නැත්නම් සතිය දන්නේ නැත්නම් අප්‍රමාදේ දන්නේ නැත්නම් බුදුරජාණන්සේ මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. මගෝඩිස් කියලා කියන්නේ. ඒකෙන් ආපු විතර කියන්නේ මගෝ කියන්නේ මුර්ගයා. මනුස්සකමෙන් කිසිම වැඩක් කරගන්නේ නැහැ. මනුස්සකම කවදාවත් අත්විඳලා නැහැ. ඉතින් යෝගාවචරය කියලා කියන්නේ ඒක දැකලා දැනගෙන ඒක මල් මාලයක් පළඳින්න වගේ ආභරණයක් පළඳන්න වගේ පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය යායට එක දිගට අල්ලගෙන යන්න. යන්න යන්න යන්න ඇති වෙන මේ එකලස් බව එහෙම නැත්නම් මේ ඒක රස භාවයේ එනකොට ඒකෙන් ඇති වෙන මේ ධර්ම රසය සියලු රසයන් ඉක්මවගෙන යනකොට තේරෙනවා මේක බුදුහාමුදුරෝගාව ජයවත් නුර ජේතවනාරාමේ ඉඳලා එදා නිවන් දැක්කත් භාවනා කරත් ඔච්චරයි. අද මේ Nissan වණින්න කෙරුවත් ඔච්චරයි. ඒක කිසි වෙනසක් නැහැ. අපිට මෛත්‍රී බුදුහාමුදුර හම්බුනායි කියලා ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙන්නේ ඒත් මේ ටික කරන්න ඔක්කොමලා හිතන්නේ නැහැ තෑහෙන්න දාන දීලා බිත්ති ගානේ නම ලීලා හිටියොත් මෛත්‍රී බුදුහාමර එනකොටම කාඩ් එක පෙන්නලා ගියා මෙන්න මං ආවා වරෙන් ඉන්ටර්විව් එකක් දෙන්නම් කියලා. හත් දෙයිනේ කොහොමද අඳුරන්නේ මෛත්‍රී බුදුහාමතුරු? මොකෙන්ද අඳුරන්නේ ගඳෙන්ද? අපි ඇඳගෙන ඉන්නවා මේ 88 රියන් 68 රියන් බුදු පිළිම රැස් වී දෙයි කියලා. අනේ අපි බුදුහාමුදුරුවෝ ගියාට පස්සේ එලවගෙන තියෙනවා. අඳුර ගන්න නැතුව. බුදුහාමුදුරණ දාන බෙදන්න කියලා හිතාන ගිහිල්ලා නෑ කාශ්‍යප රහතන් වහන්සේ කියලා දාන බෙදන්න කියලා බුදුහාමුදුරන්ට බෙදලා පස්සේ කාශ්‍යප රහතන් දැක්කට පස්සේ කියලා තුන මේ අබ්බහන්සේට බෙදලා තියෙන වැරදිලා පාත්‍රය පොඩ්ඩක් ගන්න මට මේ ටික ඕනයි කියලා. බුදුහාමර අධිෂ්ඨාන කරලා හරියටම දාපු ටික විතරක් ගන්න ලැබේවා කියලා ගිහිල්ලා ආයේ මහා කාශ්‍යප මහරතන්දට පූජා කරා. මහා කාශ්‍යප මහරතන්තේ එදත් එදයි ආයේ වීදියට බැස්සේ නැතිලු මේ මිනිස්සු පටලවා ගන්නව නිසා. එදා ඉඳලා කැලේට වෙලා ජීවත් වුණාලු. මේ කොහොමද අඳුරන්නේ මහා කාශ්‍යප මහරතන්තේ බුදුහාමර වෙන් කරන්නත් බෑ. ඒක නිසා අපි බලංගොඩ ආනන්දමච්චහාමසෝ ලියලා තිබුණා. බුදුහාමුදුරනේ මේ වගේ කාලයක ලංකාවට නම් වඩින්න එපා. කවදාකවත් ඔබ වහන්සේ අඳුරගන්නේ අපේ ලංකාවේද සම්මාන දෙන ක්‍රමයක් ඒ වැඩ පිළිවෙල දිහා බලනකොට බුදුහාමුදුරන්ට මොකක්වත්ම නැහැනේ මේ සම්මාන නිකම් බුදු ආවොත් මොනෝ කරයිද දන්නේ අපේ අයියලා ඒ කුමාරතුංග මොණ දහස මහත්තයා ලියලා තියෙනවා මේ එක දවසක් හදිසි වගේ පණිවිඩයක් ආවලු බුදුහාමුදුරුවෝ කැලණියට වැඩියයි කියලා. ඒ හා මාතත් භානදුරේ ආවලු බස් එකට. මොන පිස්සුද බස් යනවලු එක පිටිපස්සේ එක රහු බැඳගෙන පොඩි බැඳගෙන සාදු සාදු බුදුන් වඳින්න වරෝ කික යනවලු. ඉතින් බස් නතර කරන්න තියා මෙයා බලනකොට නාකිය පිටිපස්සේ ඇවිල්ලා හැරමිටියක් ගහගෙන ඌත් කෝකා වගේ බලන් ඉන්නවලු මොකද ලොක්කෝ මාත් යන්න එපා මහත්තයෝ බුදුන් දකින්න ගලෝ අනේ නිකන් හිටපන් මේ හතර හතර යම් පුරුෂෙක් වෙන මටවත් බස් එකකට නැගගන්න බෑ උඹ මොන බුදුන් දකින්න යනවද කියලා ඒක හරියන්නේ නැහැ මහත්තයෝ කොහොම හරි මාත් යන්න ඕන කියලා ඉන්න ඊට පස්සේ කුමාරතුමන් දාස හිතුවල මේ මිනිස්සයා ගිතින් නාකිය වුණත් ඕනකම තියෙනවනේ කියලා බස් එකක් නතර කරපු ගමන් ලොක්කරි ගලු උඹ ඉස්සල නැකම පිටිපස්සෙන් යන්නම් කියලා බස් එක ඇතුලේ ඊලන්දට දීපුවම ලොක්කට එක මේ මගුල නිසා අපිටත් කැලණිටෙන්ට හම්බෙන කියලා ලොක්ක වැටලා ඔළුව තුවාල වුණාලු. ඊට පස්සේ කුමාරතුංගමුණ දාස පල්ලෙහාට බැලලා බලනකොට අනේ අර මනුස්සය ලෙඩ වෙලා. ඊට පස්සේ මනුස්සට බෙහෙත් කරගෙන ඉන්නකොට පිටිපස්සෙන් කවුද ඇවිල්ලා අතට පිටට තට්ටු කරා. මොකද කුමාරතුංග කිව්වලු. ඊට පස්සේ කොහොම මේ සද්ධාය වැඩි කමකට ලොක්කට ගහපු ගැහිල්ල ලොක්කට ක්ලාන්ත වෙලා වැටුණා. මම මේ උපස්ථාන කරනවා. ඊට පස්සේ මම තමයි බුදුහාමුදුරුවෝ යන්න තමයි හිටියේ කැලණි මං යන්නේ නැහැ කිව්වලු. අද එහෙම ආවොත් අද මේ මේ මම දැන් මෙතනයි සතියයිත් එක්ක අපිට මේ තේරුම් ගන්න තියෙන අපහසුවත් එක්ක බලනකොට ස්වරූපෙන් බුදුහාමුදුරුව වැඩියොත් හිතා ගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ සකල ශ්‍රීම් පිරි ශ්‍රී ලංකාවේ උත්තරම බෞද්ධයෝ ටික මේ අපි කතා කරන්නේ. අපි කවදද මේ මදේට බහින්නේ? කවදද අපි ගොබේට බහින්නේ? ඒක බහිනකොට අපිට කීයක් ඒ ෂටගති මායාවී ගති වංචනික ගති කපාගෙන යන්න ඕනේද? නමුත් ඒක හැක්කක්. ඒක කළ හැක්කක්. ඒක හරි විචිත්‍ර වැඩක්. ඒක හරීම సౌందర్యාත්මක වැඩක්. ඒක කරගෙන කරගෙන යනකොට මම මේ පෙන්වන්න හදන්නේ අනේ බුදුහාමුදුරන් කාලේ අපි ඉපදුනේ නැහැයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. එදත් මේක දුෂ්කර කෘත්‍යයක්. අදත් දුෂ්කර කෘත්‍යයක්. කොච්චර බින් කරත් කවදාරි මේ බොජ්ජංග මට්ටමට යන්න නම් ඒක කාගවත් දෙයක් අරගෙන හෝ ආශිර්වාදකින් හෝ පොතකින් හෝ යදලා හෝ බුදුන්ගෙන් ඉල්ලලා ගන්න බෑ. ඒ බව දැනගෙන යම් කිසි කෙනෙක් සැදී පැහැදීගේ කටයුතු කරනවා නම් ඉතින් අලුතෙන් නිවනක් එයාට අවශ්‍ය නෑ. ඒ පිරිසුදුකම දන්නවා මම මේ කරන්නේ මේකයි කියලා දන්නවනම් ඒ දන්න කම නිසා කල්බදු ක්‍රමයට වාහනයක් ගත්ත මිනිහට මාතික ගාස්තු ගෙව්වත් දැන් අයිතිකාරයනේ. ආන්නේ වගේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා භාවනා කරනකොට ඇත්තට මේක තමයි තහවුරු වෙන්නේ ඒ සත් මේ සතිය ධම්ම විචේ විරිය අප මේ කතා කරන ප්‍රීතිය වගේ දේවල් Tamanට වැටෙන්න පටන් ගන්නකොට හැබැයි ඒවා පටන් ගන්නකොට ඒවා පෙන්නනවා මුල් ලකුණු වගේක් ඒවා හරිම මුස්පේන්තු ලකුණු වගේක් හරීම ඒකාකාරී ලකුණු වගේක් හරීම කම්මැලි කරන ලකුණු වගේක්. හරීම සැක උපදවන ලකුණු වගේක්. හරීම අසරණ කරන ලකුණු වගේක්. හරීම ઈચ્છාබංගත්වයක් ඇති කරන ලකුණු වගේක්. ඒ පරීක්ෂණේ පාස් වෙච්ච අයට විතරයි මේ බොජ්ජංග මට්ටමට යන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සෑහෙන දුක දරා ගැනීමේ ශක්තියක් තියෙන කෙනාටයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට චර්චුරු ගගා චෝදනා කර කර ඉල්ලි මිල්ල ඉල්ලා මේ යන ගමනේ දුක්ඛ සත්‍ය ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙනවා ලැබෙන සංස්කාර ගොඩක් විතරයි. කර්ම රාශියක් විතරයි. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ භාවනා කරගෙන යනකොට වෙනදා චෝදනා කළ දේවල් වලට අද චෝදනා නොකර ඒ චෝදනා නොකර ඉන්න කියන්නේ මුවින් නොබැන. කාටවත් අඟවන්නේවත් නැහැ මං අපහසුක ඉන්නවයි කියලා. ඒවට ගෙවැදින් නැතුව, ඒව ගැන කතා නොකර, ඒව ගැන අභිරමණය කරන්නේ නැතුව මේ ඉදිරිපත් කරගත යුතු අට්ටිකත්වා මනසිකරෝති කියලා මෙනෙහි කළ යුතු අරමුණ මැත්තේ මෙරි මෙරි ඉදිරියට යන්න පටන් ගත්තොත් එයාට එනවා බුදුන් පෞරුෂත්වයක් ඒකට කියන්නේ අපි ප්‍රතිශක්ති කියලා ඉවසීමේ ශක්තිය. එයාගේ හිත කවදාවත් ලීන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවචාවට යන්නේ මේ ඉර පායනකොට හඳ ලීන භාවයට යනවා වගේ අවචාවට යන්නේ හැම වෙලාවෙම එනේන කරදරයක් හරහා ඒ ඉදිරියට යන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකට බුදු බලයක් ඒක. ඒකට සාමාන්‍ය බටහිර ලෝක යන විශ්ව ශක්තිය කියලා. ඒ විශ්ව ශක්තිය බලාගෙන ඉන්නවා අපි මේ පෞද්ගලික පටු අදහස් පැත්තක දාලා. මේ වගේ දෙයකට යනකොට. යනකොටම බොහෝම සාදර පිළිගැනීමක් තියෙනවා. නිතරංග ජයක් තියෙනවා. අපි මේ ලෝකයා ඉල්ලන මේ කුණුගඳ ගහන දේවල් වලට රණ්ඩු කර කර ඉන්නා තාක්කල් අරකේ අපේක්ෂකෙක් වෙන්නවත් නැහැ. යම් දවසක ඒව ඔක්කොම කුණු ගඳ ගන්න දේවල් නැතුව බැරි කමට ඉතින් කරනවා. නමුත් අපි යන්න ඕනේ මේ කලියුත්තේ අට්ටිකත්වා මනසිකරෝති කියලා මෙන්න මේකයි කියලා තේරුම් ගන්නකොට ඒ තේරෙන මට්ටමට බොජ්ජංගයක් වුණා, බෝධියට අංගයක් වුණා, බෝධියට හේතු සාධකයක් වුණා කියලා Tamanට තේරෙනකොට ඒ කෙනා ඒ විශ්ව ශක්තිය විසින් තෝරාගෙන හමාරයි. වරින් පුතා උඹට මේ මේ ආසනයක් තියෙනවා කියලා තේරිලා හමාරයි. ඊට පස්සේ ඒක නිකන් මේ විභූෂණයක් විතරයි. ඊට පස්සේ ලබාගත් දේ සාක්ෂාත් කරන්න වෙන්න තියෙනවා. එහෙනම් ඒක දැක්කේ නැත්තම් මේ කොහෙද යන්නේ කියන එක දැක්කේ නැත්තම් එයාට පාර සම්පාදනය කරන්න බෑ. Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ Nirodhe දැක්කේ නැති කෙනෙකුට Nirodha ගාමිනී ප්‍රතිපදාවක් හොයන්න බෑ. නිසා තමයි දැනගන්න ඕනේ මෙන්න මේකයි ලබන්න ඕනේ කියන එක තමයි දන්නවනම් ඒකට ක්‍රමසහවිදි හැදෙනවා. ඒ නිසා මේ Nirodhagaamini ප්‍රතිපදාගෙන ආරක්ෂක මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව සුපර් මාකට් එකේ නෑ හදපු බඩු. Nirodhe දැක්කට පස්සේ ඒකට ගැළපෙන විදිහට තමයි ළඟ තියෙන අඩුම කඩුම අරගෙන සකස් කරන නිසා ඒ ලබන අත්දැකීම කාටවත් හොරකම් කරන්න බෑ. ඒක යාටම නයිසાર્ගික ආවේනික ලක්ෂණයකින් තමයි යන්නේ. ඉතින් ඒ නිසා අනේකුත් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ බුදුරණන්සේ කියන්නේ මම ඒක උඹට හදලා දෙන්නම්. මේ පිංගම් කෙරුවොත් ඒක ලැබෙයි නෑ. උඹ ධර්මයේ දැනගෙන මෙන්න මේකයි කල යුත්තේ කියලා හරියට වටහා ගත්තොත් ඒ සඳහා ක්‍රමවේදය පිළිබඳ අපේ අතර වෙනසක් නැහැ. නිසා හැම කෙනෙක්ම නිකන් නිකන් ලාවට වගේ හිතාගත්තොත් මේ නිවන මයි ළඟ තියෙනවා. මට තියෙන එක අනිකුණු කුරු කන්දල් වලින් අයින් කළා ඉස්සරහින් තියෙන එකයි ප්‍රමුඛතාවයේ දෙන එකයි ඒකට මූලස්ථාන දෙන එකයි ඒක හැබැයි ලේසි නෑ මොකද කාමයේ තරම්ම කාන්දන් ශක්තියක් තියෙනවා මාන බලවේගයේ තරම්ම වංචනිකයි ඒ තරම්ම ෂටයි තරම් මායාවී හැබැයි වෙච්චර බලවත් නෑ ඒ එකක්වත් බලවත් නෑ මේ පාර හරියට දන්නවනම් සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ වගේ අට්ටිකත්වා මනසිකරෝති කියන කෙනාට තමන්ගේ ශක්තිය හිමාල පර්වතයට දුන්නොත් හිමාල පර්වතය දෙකට කඩන්න පුළුවන්. මේ කුණු අවිද්‍යාව මොකද්ද කියලා අහන බුදුහාමුදුරුවෝ. මේ කුණු අවිද්‍යාව මොකද්ද? මේක බලය එකතු වෙලා ආවොත් අදිෂ්ඨාන ශක්තියෙන් හිමාල පර්වතයත් පලන්න පුළුවන් නම් ඔය අවිද්‍යාව ගැන එච්චරන එපා. මේ යහ ශක්තිය, සම්මා ශක්තිය, පුලුල් ශක්තිය, සම්‍යක් ශක්තිය දිගට වැඩිවීමෙන් එන බලය නැත්නම් ඒ යගදාව අතර ගත්තට පස්සේ ඒ වළංකාරයේ හත් දවසක වැඩ පොලු කාර්යයට වරුවයි කියලා තියෙනවා. වහනන එකයි තියෙන්නේ එහාට මෙහාට වන්නකොට ඔක්කොම ඉවරයි. ඌ සුමානක වැඩ ඒක නිසා මාරේ අපිට නානා තෙල්ලන් දානවා නානා මැජික් පෙන්නනවා. නමුත් ආරි පාර කපාගෙන යනවා දැක්කට පස්සේ මොකක්වත් එළියට එන්නේ නැහැ. අන්න ඒ විදිහට Tamange පැත්තට වාසිය අරියාදුව නැතුව එන තැන තමයි මේ බොජ්ජංග කියලා කියන්නේ. එනිසා ඒකක්වත් පිටින් ගන්න දේවල් නෙවෙයි අර ඇතුලේ තියෙන දේ ඉස්මතු කරලා ප්‍රමුඛතාවේ දීලා ගරු කරලා සලකන මනුස්සයාට යෝගාවචරයි කියනවා. භ්‍රමචාරී කියලා කියනවා. ඒ නිසා අපි ළඟ තියෙන්නේ ඒ ප්‍රභවය තියෙනවා, භව සම්පත්තිය තියෙනවා, ඒ ශක්තිය තියෙනවා. ඒක අනිත්‍යයෙන් වෙන් කරලා ඉස්සරහින් තියලා යන්න දුන්නොත් සම්පූර්ණ ජීවිතේ ව්‍යාකරණයක් ආධ්‍යාත්ම ගමනට බාධා නැති ගමනක් සිද්ධ වෙනවා. ඉතින් මේ ධර්මදේශනා නිමා කරමින් මම ප්‍රාර්ථනා කරනවා ශිරු දිනාට මේ ලැබුවා වූ බුද්ධෝත්පාද කාලේ වටිනාකම වැටහේවා. ලැබුණා වූ manussාතුම් භාවික වටිනාකම වැටහේවා. මේ ක්ෂණ සම්පත්‍ය කියන මේ වර්තමාන මොහොත වැටහේවා. සද්ධර්ම ශ්‍රවණේ වේවා. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. පැවිද්ද වේවා. සත්පුරුෂ සංසේවනේ වේවා. මේ ලැබිච්ච දේ ඉස්මතු කරගැනීමේ ශක්තිය ඒවා සාක්ෂාත් කරගැනීමේ ශක්තිය වෙනුවෙන් කිසි කෙනෙකුගේ මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. කරපු ගමන් මේක හීන දින තත්ත්වයටපත් වෙනවා සියල්ල අපි ළඟ තියෙනවා. ඒක මතුවීම සඳහා ශිල්පයයි මේ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මේ අපි අහපු බණ ටික අපිට ප්‍රතිපදාව, බෞසුද භාවයේ දිනු කිරීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.